අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදහාවසෝ බිකු සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥා නා සංඥා යතනං උපසම්පජ්ජ විහෙරති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ අනුපිළිවෙලින් නව අනුපුබ්බ විහාර විස්තර කරගෙන ඇවිල්ලා අද මාතෘකා තියන්නේ හතරවෙනි අරූප ධානය මුල් කරගත්ත එහෙම නැත්නම් නේව සංඥා න සංඥායතනෙ කියන චිත්ත tattve ගැන්නේ. ඉතින් ඉස්සල්ලා තමයි ඒ හතරක් වූ රූප ධානය විතර කරලා ඊට පස්සේ අරූප ධානය එකින් එකින් ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන අපි ඊ සාකච්ඡා කරපෙක ඊට පස්සේ අද එතන ඉඳලා නීව සංඥා නා සංඥායතනෙ කියන තැනට ගෙනලා තියෙනවා. ඉතින් මේ වෙනකොට පත් වෙලා තියෙන මේ සියුම් භාවය, සූක්ෂම භාවය සමත ධ්‍යාන පැත්තෙන් බැලුවත් එහෙම නැත්නම් විපස්සනා වෙදී අත්දකින ගැඹුරු දිහාත් පැත්තෙන් බැලුවත් ඊටාම සූක්ෂම තැනක්. ඉතින් ඒ සූක්ෂම තැනට ඉස්සල්ලා දැන් අපි ඊයේ කතා කරපු අකින්චඤ්ඤායතන කියන්නේ කිංචන කියලා කියන්නේ කිසිවක් කියන එක ආකින්චඤ්ඤායතන කියන්නේ නොකිසිවක් කිසිවක් නැති තාමත්ම සියුම් තත්යකට යනවා ඒ తত্ত্বය එච්චරම පටල තත්වයක් නෙවෙයි නමුත් මූල ධර්මානුකූලව අනිවාර්යෙන් පසුකල යුතු මට්ටමක් ඒකට මෙන්න මේ වගේ උපමාවක් ගැළපෙයි කියලා හිතෙනවා. අපි දැක්කොත් පරණ තාලේ ඔර්ලෝසුවක ඔර්ලෝසු බට්ට පැද්දෙන හැටි අපි දන්න ඔර්ලෝසුවේ වයින් තියෙනකන් ඒ ඔර්ලෝසු බට්ට එහා කෙළවරට යනවා වේගයේ 100%ක්ම අඩු වෙලා මෙහා කෙළවරට එනවා මෙහා කෙළවරදී වේගයේ 100%ක් අඩු වෙලා එහා කෙළවරට යනවා. ඉතින් මෙයාගේ මේ ඒකාකාර දෝලනයේදී අඩු ක්‍රියාකාරීත්වයක් නැත්නම් තැම්පත් වෙන්න වගේ පේන්නේ අන්ත දෙකේදී තමයි. උඩට ගිහිල්ලා නතර වෙලා අනිත් පැත්තට වැටෙනවා. ඊට පස්සේ මේ පැත්තට ගිහිල්ලා නතර වෙලා අනිත් පැත්තට යනවා. ඉතින් මේක දිහා බලාගෙන හිටියොත් පේනවා නිකන් නතර වෙන්න වගේ ගියාට එතන තමයි අස්ථාවරව තැන. ආය පාත්තල එහා පැත්තට යනවා. නමුත් හිතුවොත් අපි මේ ඔර්ලෝසේ වයින් නැතුනොත් ඔර්ලෝසපට ඇත්තට නතර වෙන්නේ හරියට මැද. එතනින් තමයි වේගෙම එහාට මෙහාට යන්නේ. ඉතින් මේ ඔල්ලෝසු බට්ට පැද්දෙනකොට හිතලා බැලුවොත් බලාන ඉඳලා මෙහා මේ කෙලවරේ නතර වෙයි කියලා වගේ තමයි පේන්නේ. නමුත් වැඩියෙන්ම වේගෙන් යන්නේ හරි මැද. ඒ නිසා මේක නිරීක්ෂණය කරලා වැඩ කරන ඔල්ලෝසු බට්ටෙත් දිහා බලලා මෙයාගේ ප්‍රകൃතිය කොතනද ස්වභාවයෙන් නතර වෙන තැන හිතලා නම් ගන්න බෑ. අපි හිතමු වයින් නැති වෙලා ඔර්ලෝසු බට්ට මැද හිටියා. ඒ මැද ඉන්න වෙලාවේදී යගේ ක්‍රියාකාරකම් මොකුත් නැහැ. එතන තමයි යගේ ප්‍රകൃති නැවතුම් පොළ. එතකොට පිළිගන්න වෙනවා මේක තමයි නැවතුම් පොළ. ඉතින් එතකොට අඩුම නැත්තම් කිසිම ක්‍රියාකාරීත්වයක් නැති තැනකයි මෙයා ලැබුම් ගන්නෙ. ਉਹ වැඩ කරන තාක්කල් එතනින් තමයි වේගෙම එහාට මෙහාට යන්නේ. ඒ නිසා මේ උල්ලූසු පැත්තේ සමතුලිත ස්ථානය හිතලා ගන්න බෑ. වයින් අඩු කරලා මෙයා නතර කරපු දවසේ පේනවා මෙයා නතර වෙන තැන ක්‍රියා කරන වෙලාවේ හීනකින්වත් හිතන්න බෑ. අන්න ඒ වගේ මේ <coughs> මේ කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට නිවන් දොරටුව තියෙන්නේ මේ හරි මැද කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ. මොකද එතනින් එහාට යන්නේ මෙහාට යන්නේ ක්‍රියාකාරකම් පේන්නේ. නමුත් පොඩ පොඩ පොඩ වයින් අඩු වෙලා හිතුව දවසට තේනවා මේ මැද ස්ථානේ තමයි යාගේ ප්‍රකෘති ස්ථානේ. යාගේ ලැබුම් පොළ කියලා. ඉතින් මේ ලැබුම් පොළ ඉන්නවනම් ඒ වෙලාවේ කියන්න පුළුවන් දැන් ඔල්ලෝසෝ වැඩ නතර වෙලා හරියටම සමතුලිත වෙලා ඉන්නවයි කියලා. මොකක්වත් නැහැ ඒ වෙලාවේ. නමුත් ඒ ඔල්ලෝසු පැත්ත මෙතන පොඩි හුලඟක් වැදුනත් ඉතාමත් පුංචි කම්පනයක් චංචලයක් පෙන්නනවා. ඒකේ මේ ප්‍රകൃති වැඩක් නෙවෙයි විකෘති තනක් තමයි. නමුත් මේ ප්‍රകൃතියේ නිසල්මනව ගත කරන චිත්තක්ෂණ වලදී පොඩ්ඩක් එහෙම වෙනවා. මේක අපි පොඩි කාලේ ඔන්චිල්ලා වැදපු తত্ত্বය හිතාගත්තොත් අපි ඔන්චිලාට කවුරු හරි තල්ලු දෙන දෙනකන් අපි එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. ඉතින් අපි ඒ තල්ලු දීම එක නතර වෙලා අපි ඔන්චිල්ලාවට ඔහි පැද්දෙන්න ඇරියොත් මෙයා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මැද නතර වෙනවනේ. අන්නේ මැද නතර වෙන වෙලාවේදී අත් දෙක වහගත්තොත් අර ඔච්චරලා පැද්දිච්ච හිත දැන් හරියටම මැද ඔන්චිල්ලාව නතරලම නිශ්චලව ඉන්නවද? එහෙම නැත්නම් මට තාමත් කම්පන චංචල වගේක් තේරෙනවා. ඒක මනෝමය එකක්ද? හිතලාගත් එකක්ද නැද්ද කියන්න බෑ. ඒක මේ ඔර්ලෝසු බට්ට පැද්දෙන ස්වරූපයෙන් එහාටයි මෙහාට නැද වටේ කැරකෙනවද? එහෙනම් දක්ෂිනාවර්තව කැරකෙනවද? වාමාවර්තව කැරකෙනවද කියලා හොයන්න බෑ. හරියටම නතර වෙච්ච වෙලාවේ තාම හිත නතර වෙලා නැහැ. ඒක උනේ නලිය නලිය තියෙනවා. ඔහොත් ඇද්ද කැරලා බැලුවොත් ඇත්තටම පැද්දෙන්නේ නැහැ මේ කය. පැද්දෙන්නේ නැහැ උන්චිල්ල. නමුත් අපේ හිතේ මොනවද හොල්මන් වගේක් තියෙනවා. අන්න වගේ මේ හරියටම මැද හොයන්න අපි උලන් වදින්න නැත්නම් ඉඳගෙන බලාන හිටියොත් ඒ නොසල්මන් ඒ නිශ්චල තැන හොයන්න යෑම පුදුමාකාර තීක්ෂණ මනසකින් කරන්න ඕන. ඒ යම් කිසි වෙහසක් දරලා කරන්න ඕනේ වැඩක්. නමුත් ඒ වෙනුවට සාමාන්‍යයෙන් හෙල්ලෙද්දී කමක් නැහැ මේක 100 100ක්ම හෙල්ලි නැති තත්ත්වෙ නෙමෙයි තියෙන්නේ. නමුත් මගේ ඔන්චිල්ලාවේ තල්ලුවක් නැහැ. දැන් එයා ප්‍රകൃතියේ ඉන්නේ. ওই සාමාන්‍ය උහුලකට හෙල්ලෙනවා. එහෙම නැත්නම් ඇත්ත එක ගත්තම හෙල්ලෙනවා වගේ පේනවා. ඕක ගණන් ගන්න නැතුව මේකට ඉඩ දීලා. මේක තමයි මට යන්න පුළුවන් දැන් 100ක් නොසෙල් වෙන ගතිය නෙමෙයි පොඩි හෙල්ලිල්ලක් තියෙනවා. ඒක තිබුණාට කමන්නේ මම දැන් ඉන්නේ ප්‍රകൃතියේ තමයි හැබැයි 100 100 ප්‍රകൃතියේ නේ ප්‍රകൃතියට ආසන්න වෙලා වගේ අර ආකින්චඤ්ඤායතනේ පවත්තන වෙලාවේ යෝගාවචරයට දැනෙන හරියටම ඩක්කෙට 100 100ක් වනසෙලෙන தත්ත්වෙ වෙනුවට සාමාන්‍ය සංඥා වගේක් ඇත්තේත් නැති නැත්නේත් ඇති தත්ත්වයට ඉඩදීම නිකන් ප්‍රകൃතිය බාර ගැනීමක් නිශ්චල භාවයේ 100 100ක්ම නැහැ හැබැයි 100ට එකක් දෙකක් හෙල්ලෙනවා ඒකට ගාණක් නැහැ කියන වගේ අර 100%ක්ම නතර වීම හොයන්න ගිහිල්ලා ඉතේ තියෙන වෙහෙස නැතුව සාමාන්‍ය හුලඟට පොඩ්ඩක් එල්ලුණාට කමන්නේ හැබැයි මේක අර ඉස්සලා වගේ පැද්දීමකුත් නැහැ කවුරු හරි තල්ලු කරන්නෙත් නැහැ මම තල්ලු වෙන්නෙත් නැහැ කියලා අර කිසිත් නැති තත්ත්වේ ඉඳලා පුංචි සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති తত্ত্বය නඩත්තු ලේසි. සීර 100ක් සුද්ධ භාවය ලැබනවට වැඩිය යම් ප්‍රමාණයක පොඩ්ඩක් තිබ්බට කමන්නේ. ඒක ගමන් භාවනා පටන් ගන්න ඉස්සලා තිබුණු අධික කෙලෙස් තත්ත්වයත් එක්ක බලනකොට යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයේ තෑහෙන ප්‍රමාණයකට පිරිසුදුවක් තියෙනවා. අන්නේ පිරිසුදුකම 100ක් නැතුලට කමන්නේ කියලා අර 100ක් හොයන්නේ මේ තියෙන වෙහෙස වෙනුවට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයක් මේ නිව සංඥාන ආසඤ්ඤායතන කියලා සඳහන් කරනවා. ඒක තමයි අරූප ධාන වල යන්න පුළුවන්. ඉහළම සූක්ෂම භාවය. අන්නේ සූක්ෂම භාවයට යන වෙලාවේදීත් පොඩි සංඥාවක් තියෙනවා මං විසින් පැද්දෙනවද දන්නෙත් නෑ හිත පද්දනවද කියලා දන්නෙත් නෑ එහෙම නැත්නම් ඔන්චිලා ඇත්තටම හුලඟක් වැදලා පැද්දෙනවද දන්නේ පුංචි සංඥාවක් තියෙනවා කමක් නෑ තිබුණු හැටියට මේ හොඳයි කියලා බාර මේ මේ වෙලාවේදී තියෙන මේ පුංචි සංඥාව පිළිබඳව කෙනෙකුට ඇති වෙන්න පුළුවන් මේක තමයි ආත්මය කියන්නේ කියලා. මේ පුංචි සංඥාවක් තියෙනවා මම තාම මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, පුංචි චලනයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ මේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති මේ සංඥාව තමයි ආත්මය කියලා හදාගත්ත මත ගුරුකුල මත සරුවචනසේ වැඩි ඉන කාලේ තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ තාමත්ම අඩු කරලා හරියට පැන්සලෙන් ලියලා ඉරදසකින් මැකුවා. ඇත්තටම පේන්නේ නැහැ. නමුත් අර ලියපු ආඩ්‍ය තියෙනවා. ඒක ප්‍රශ්න නැහැනේ. නමුත් ඒ ආඩ්‍යයක් හරි තියෙන්නේ මේක ආත්මයක් නිසායි කියලා. මෙන්න මේකට අල්ලගෙන මේක මතක නැගිච්ච කතාවක් නැත්තම් අපි පැත්තෙන් කියලා මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳව සියුම් ඊටාම සියුම් තැනකට යෑමක් ඔය පොට්ටපාද සූත්‍රයේදී සඳහන් වෙනවා. සරුවච්චන් ආංශේ දවසක් යනවා පින්ඳ පාතේ. වඩන වෙලාවේදී බලනවා හුඟා කල් වැඩි. තාම ගෙවල් වල බත්ති දිලත් නැහැ. අරුණටත් මේ මධ්‍යහනට කල් දෙන නිසා පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආවාසයට වඩිනවා. ගියාට පස්සේ එතන ඉන්න පරිබ්‍රාජකයා සහ ඌගේ ගෝලියෝ සද්ද කර කර කෑ ගහ ගහ ඉන්නවා. එක්කෙනෙක් කියනවා සරුවචනන්සේ වඩිනවා. කෑ ගහන්න එපා. කෑ ගැහුවොත් උන්වහන්සේ එන එකක් නැහැ. උන්වහන්සේ එන එක මහ ලොකු පිනක්. කරවනින්නේ කියන. ඉතින් මම පතරුවචනාංශ ආසනක් දෙනවා. ඉතින් ඔක්කොම එල පොට්ටපාය සහිත පිරිස අවිල වාඩිලා ගියාට පස්සේ සරුවචනාංශානවා මම පැමිණීම නිසා ඔයත් ඇඟේ මොන කතාවද අඩාල වුනේ. මොනවද මං එනකොට කතා කරලා හිටියේ. එදිරි පොට්ටපාදන කිట్లా කියන අවසරය සාංශේ ඒ කතාව මට ඕන වෙලාවක ඔබ හන්දිර කියන්නත් පුළුවන් සුද්ධ කරගන්නත් පුළුවන්. නමුත් ඒ වෙනකොට මට අහන්න ප්‍රශ්නක් තියෙනවා. ආ එහෙමනම් එකෙන් පටන් ගන්න එක. ඒතර කියනවා මේ කුතුහල ශාලාවේ අපි ගාක් උගත්තු ගාක් බමුණු මත දරන එහෙම නැත්නම් බණ භාවනා කරන්න නැත්තු කියලා කියමුකෝ කට්ටිය රැස් වෙලා ඒගොල්ලෝ මේ සංඥග්ගේ කියන එක හොයන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. අපි අපේ දැනුම මට්ටමින් සංඥග්ගේ ඉවර කරන්න බැරිුණා සාකච්ඡාව. ඒකෙදී සමහරු කිව්වා මේ සංඥාව කියන එක කිසිම හේතු ප්‍රත්‍යක් නැතුව ඔහේ සිද්ධ වෙන හඹුවක් කියලා. තව සමහර කිව්වා සංඥාව මගේ ඔළුවට දාන්නේ මේ ළඟ ඉන්න හොඳට බණ භාවනා කර බමුණන්ට අනුන්ගේ හිත් වලට සංඥා දාන්න පුළුවන්. ඒ නිසා බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සංඥාව දාපුවාම මම සංඤී වෙනවා. එයා සංඥා මගෙන් අයින් කරපුවම මේ සංඤී වෙනවා. තව සමහර කිව්වා නෑ නෑ මේ ਸਰබලධාරී දෙවියෝ එහෙම නැත්නම් මහා බලගතු දේව බ්‍රහ්මගොල්ලේ ඉන්නවා. ඒගොල්ලෝ අපිට සංඥාව දානවා. දාපුවම අපි සංඤී වෙනවා. ඒගොල්ල අපේ සංඥාව අයින් කරපම විසංඥ වෙනවා. තව කට්ටියක් කිව්ව නෑ නෑ සංඥාව කියන්නේ ආත්මයයි කියලා. එතකොට බුද්ධ ජනන්සේ සඳහන් කරනවා පොට්ටපාද කවුරු හරි කියනවා නම් සංඥාව අහේතු අප්‍රත්‍යයෙන් හට ගන්නවා. අහම්බෙන් එනවා අහම්බෙන් එනවා කියලා මම ඒක මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. කියලා සාකච්ඡාවට යනවා. සාකච්ඡාවට ගියාට පස්සේ ඉතින් සරුවචන්සේ සෑහෙන විස්තර කියනකොට පොට්ටපාද පරිබ්‍රාජක අහනවා ස්වාමීන් වහන්සේ සංඥාව කියන්නේ ආත්මයේද ආත්මය කියන්නේ සංඥාවද කියලා. බුදුන්සේ බොහෝම ප්‍රවේශමෙන් පොට්ටපදෙන් ආන පොට්ටපද මොකක්ද මෙතන ආත්මය කියන්නේ කියලා. ආත්මය කියන්නේ ස්වාමීන් ඕලාරික ශරීරයේ මේ රූපෙන් ඇවිජි කබලින්කාර ආහාර ගන්න මේ ඕලාරික අත්පටිලාභයට තමයි මම ආත්මය කියන්නේ. කියලා යා තමන් අදහන මේ ආත්මය පිළිබඳව පළවෙනිම විකල්ප ඉදිරිපත් ඒසු බුදුසාන්ති කියනවා ඔබ කියන්නේ මේ ඕලාරික නම් ආත්මය රූපී චාතු මහා භූතිකෝ කබලින්කාර ආහාර මේ හතර මහා භූතයන්ගෙන් හැටිච්ච රූපයක් වෙන අපලා කරන ආහාර වලින් හැදිච්ච කයට නම් ආත්මය කියන්නේ ආත්ම වෙන එකක් සංඥා වෙන එකක් කියලා. ඒකට ස්වාධීනව සංඥාව තියෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒ නිසා ඔය ඕලාරික අත්පටිලාභේ නම් ආත්මය කියලා ගන්න එන සංඥා වෙන එකක් කියලා. එතකොට පොට්ටපාද කියනවා නෑ නෑ සංස ඕලාරිකත්ත ප්‍රතිලාභේ නෙවෙයි මනෝමය අත්ත ප්‍රතිලාභය. ඒක සබ්බංග පච්චංග සමංගී අහීනේන්ද්‍රිය ඇත්ත එක වහගත්තාම අර තිබුණ එකේ හේවණල්ල පේනවා මට. ඒක සියලු අංගපසක ඔක්කොම මේ ඇතුලේ තියෙන වගේ පේනවා මනෝමයයි. මේකට තමයි ආත්මය කියන්නේ. කියනවා මනෝමය ආත්මය ගැන නම් කතා කරන්නේ සංඥා වෙන එකක් ආත්ම වෙන එකක්. මේ කියන්නේ රූපී භාවනා කරනකොට එහෙම නැත්නම් රූප ධානය වලට ගිය කෙනෙකුට Taman ඒ අරමුණේ හොඳට හිත තියාගෙන ඉන්නකොට නැත්නම් අපි කිව්වොත් නේ ආනාපානෙ හිත දාගෙන ඉන්නකොට එහෙම නැත්නම් බිම්බි මැකලිමට හිත දාගෙන ඉන්නකොට අපේ කණෙන් එන සද්දත් ඇහෙනවා. එහෙම නැත්නම් පයේ කය කයේ බරක් දැනෙනවා. හිතට යම් යම් හිතවිලි වගේකුත් එනවා. වේදනක් දැනෙනවා. ඉතින් ඒක දන්නවා මේ කය තාම නැත්තේ නෑ. හැබැයි ඒකෙන් බාධාවක් මොකුත් නෑ. ඒක තියෙනවා මුල් මුල් ධානවල හුඟක් තියෙනවා. පව් පව් වෙනකොට හුඟක් අඩුයි. ඒක තියෙද්දි අරමුණේ සතිය පවත්වා ගන්න පුළුවන් ධානය කඩන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට අර රූපේ ගන්න බහල රූපේ ත්‍රිමාන රූපේ නෑ. හැබැයි ඒක හේව නැල්ල මයි ළඟ තියෙනවා. මම මේක තමයි මේ ආත්මය කරගෙන ඉන්නේ කියලා බාර ගන්න. ඒතර බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒක නම් ඔබ ආත්මය ගැන ඒකත් ඒක වෙන එකක් සංඥා වෙන එකක්. ඊට පස්සේ කියනවා නෑ සෝන්ස මම මේ ආත්මය කියලා කියන්නේ අරූපය දෙයක්. ඒක හුදු සංඥාවක් විතරයි. ඒක තමයි ආත්මය කියන්නේ. බුදුහන්සේ කියනවා ඔය ඒකටත් මම පිළිගන්නේ ආත්මය කියනවායි කියලා. දැන් මේ අරූපිය ධානය ගැන කතා කරන්නේ. ඒකේ තියෙන්නේ ආකාසානං ඡායතන කියන ආකාශය කියන හැඟීමක් තියෙනවා. ඒක තිබිච්ච රූප ධර්ම වල අභාවය පෙන්නනවා. නැති භාවය පෙන්නන මිසක තියෙන එකක් නෑ හිතන. තියෙන රූප වල අභාවය පෙන්නනවා. ඊට පස්සේ විඥාණය කරන සෙල්ලම පෙන්නනවා. රූපවල තියෙන සංඥාවයි රූප නැති භවයේ සංඥාව නැත්තම් අරු මේ රූපවල තියෙන සංඥා අභාවයයි දෙක ගලපමින් මේ සින් එක එක කතන්දර ගොතනවා ඒකත් සංඥාවක් තමයි ඒකත් රූපේ මේ විඥානේ වැඩ කරන්නේ අපිට මේ ඇති බව නැති බව කියන සංඥා අනුව එහෙම නැත්නම් නේව සංඥා නාකින් සංඥාද කියන්නේ මොනවත් නැති අර ඔල්ටරොසු බට්ට හෙල්ලෙන්නේ නැතුව වගේ යම් යම් චිත්තක්ෂණ තියෙනවා අපිට මොන වුණාද දන්නෙත් නෑ නිින්දක්ද දන්නෙත් නෑ පණ තියනවද දන්නෙත් නෑ එතෙන් යනවා දන්නෙත් නෑ ඉතින් ආවට පස්සේ නම් දාන්න ඊට පස්සේ මට්ටමක් තියෙනවා නේව සංඥා නා සංඥා එතන ශබ්දක් තියෙනවා තමයි ඉතිවිලි තියෙනවා තමයි ඕන්න ආනපානෙත් තියෙනවා තමයි නමුත් මට ඒක නැති தত্ত্ব සහ ඇති தত্ত্ব දෙක අතර මම ලොකු පිරිසුදුවක් බලාපොරොත්තු වෙනවා ඔය ඉතින් එහාට මෙහාට තරන්දි තරන්දි තියෙනවා අන්න මේ හතරම අරූපී අත්පටිලාභය කියලා මේ පොට්ටපාද විස්තර කරනවා. මේ අරූපී අත්පටිලාභේ හුදු සංඥා ටික. ඉතින් මේ ඕලාරික අත්පටිලාභය, මනෝමය අත්පටිලාභය, එහෙම නැත්නම් මේ අරූපී අත්පටිලාභය කියන මේ ප්‍රතිලාභ තුන හරහා තේරුම් ගත්තොත් අපිට පේනවා එහෙම නැත්නම් අපිට පොඩි ගැලවුම් මාර්ගයක් තියෙනවා මේ අපි ළඟ තියෙන මේ ආත්ම සංඥාව එකවරම නැති වෙනව නෙවෙයි ආත්ම සංඥාව ඉස්සල්ලා ඕලාරි ගත්ත ප්‍රතිලාභේ ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ ඕලාරි ගත්ත ප්‍රතිලාභේ සංඥාමය අත් මනෝමය අත් ප්‍රතිලාභෙන් ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ මේ මනෝමය අත් ප්‍රතිලාභේ අරූපී අත් ප්‍රතිලාභෙන් ප්‍රතිස්ථාපනය කරන්න යෑම තියෙනවා තමයි පුංචි හෙල්ලිලක් තියෙනවා පුංචි සංඥාවක් තියෙනවා කියලා මේ ආත්මය අපේ සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරනකොට තියෙන එක එහෙම නැත්නම් මේ අපි පවුල් කනකොට තියෙන එක එහෙනම් මේ ප්‍රත්‍යජන ලෝකේ තියෙන ආත්මය එකින් එකට එකින් එකට එකින් එකට කෙහෙල් ගහක පොත්ත පොත්ත ගලවන්න වගේ රතුරුණ ගෙඩියක පතුරු පතුරු ගෙනියන්න වගේ අයින් කරගෙන යන්න යන්න මතුවෙන්නේ තිබුණට වැඩිය සියුම් එකක්. ඒක ගැලෙවට පස්සේ තව සියුම් එකක්. ඔහොම ගිහිලා ගිහිලා අන්තිමට රතුරුන් ගෙඩිය මැද මදයක් නැහනේ. හරයක් නැහනේ. අරටුවක් නැහැනේ. තියෙන නිකන් අතෙන් පොඩි වෙන වගේ පුංචි සියුම් මදයක් තියෙන. කෙහෙල් ගහකත් හරයක් නැහැ. ඇතුලේ මොකුත් නැහැ. තියෙනව නැතින ගොරෝසු ඒවා තියෙන්නේ පිට පිට පොතෝල. කෙහෙල් පතුරු කෙලිවර කියන්නේ මැදට යන්න යන්න යන්න නිකන් බොහොම සියුම් දෙයක් තියෙන. අන්නේ මේ එකින් එකින් එකින් එකින් එකින් එකින් මේ අත් භාවය ශූන්‍යත්වයටපත් වෙන හැටි ඊටාම ගොරෝසු ත්‍රිමාන රූපෝති පිච්මේ අත්පටිලහවය අර විදියට එකකින් එකකට එකකින් එකකට එකකින් එකට ශූම් කරගෙන යන ගතිය පේනකොට තමන්ට භාවනාවේදී තමන්ට පේන නැත්නම් ඉදිරියට තියාගන්න අරමුණු ගොරෝසු වෙලාවේදී මෙතන ඕලාරි ගත්තපටිලාභයක් තියෙනවා. මම දන්නවා හුස්ම ගන්නවා ආස්වාද ප්‍රසවාසය වෙනස්. නමුත් අර මනෝමය අත්පඩලා බලන හුස්ම ගන්න බවක් නම් තියෙනවා සමහර විටක දැනෙනවා සමහර දැනෙන්නේ නැහැ. හොඳට ඕම තියෙන එක ගෙවිමින් ගෙවිමින් යනවා. ඉතින් මේ යෝගාවචර ගොඩක්කල් භාවනා කරලා ඉඳ ගන්නකොට පේන මේ ගොරෝසු බවත් භාවනා සාර්ථක වෙන්න වෙන්න වෙන්න මේක නොගෙවෙන බවත් ලක්ෂ කෝටි වාරයක් අත්දකලා තියෙනවා කියලා හිතන්න. එතකොට එයා දන්නවා හුස්මලට ගොරෝසු නම් කෙලස් ගොරෝසු. හුස්මලට සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් සිුම් වෙනවා. හුස්මට දියම් යම් දවන නොදැනීමත් යනවා. ඒ කියන්නේ කරන්න පුළුවන් තරම් හිත දැන් කෙලෙස් වලින් අස්සෙලා. ඊට පස්සේ එන අවස්ථාවක් හුස්ම රැල්ල දැනෙන්නේ නමුත් ඕක ඇතුලේ හුස්ම රැල්ල දැනෙනවට ප්‍රිය නොදැනෙනවට අප්‍රිය. නැත්නම් නොදැනෙනවට ප්‍රිය දැනෙනවට අප්‍රිය තත්ත්වයනවා. ඒක ලියල මොකක්වත්ම නැත්තත් වෙනවා. ආයතරයක් තියෙනවා හුස්ම හෝ ශබ්ද හෝ වේදනාව විතර ඒක නිකන් පිළිමිබුවක් විතරයි. ඒක නිකන් සංඥාවක් විතරයි. ඒක නිකන් පැන්සලෙන් ලියලා මකලා දැම්මට පස්සේ තියෙන එකක් වගේ විතරයි. එතකොට යාට තේරෙනවා අර ගෙවල් දොරවල් වල ඉන්න තිබුණ తত্ত্বය පරියන්කට ඉඳගත්තු ගමන් පේන ගොරෝසු හුස්ම తত্ত্বය. ඊට පස්සේ හුස්ම සියුම් වෙලා ගිහලා දැන් තියෙනවා මොකද්ද නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ ලොන්දයක් වගේ ඔහෙ තියෙනවා කියලා මේ Tamange මේ ආත්ම භාවය තිබුණු මිත්‍යා දෘෂ්ටිය හොඳටම අඩු වෙලා. ඉතින් මේ බව අත්දැකීමෙන් අත්දැකීමෙන් ආධුනික යෝගාවචරයක් නම් මේ බව ගන්න සුමාන ගණන් යයි. නමුත් 7 8 10 දවස් ටික ටිකට භාවනා කරව පළපුරුදු යෝගාවචරයකට වාඩි වෙලා විනාඩි දෙක තුනක් ඇතුළත ඔකය ගොරෝසු දේශුම් වෙන තත්ත්වයටපත් වෙනවා. අන්නේ පත් වේගනේ යනකොට මේ කෙලස් කිවීමක් සිද්ධ වෙනවා. සංකිලේශිකා ධම්මා පහියන්ති. ගෝදානියා ධම්මා සම්පජ්ජಂತಿ. ඒ පිරිසුදු ධර්ම වර්ගයක් එනවා. එතකොට Tamanට අර තිබුණ රිසියුම් තත්යකට යන්න තත්යට ගියාට ඒකේ ලස්සනට ඒ <coughs> පොට්ටපාද සූත්‍රයේ සරුවචනanse විස්තර කරන පොට්ටපාදට දැන් අර gedara dor ධර්ම අමුදරුවන්ගේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න දු කයට විතරක් හිත දාලා හුස්ම වේරන වෙලාවේදී මහා කන්දක් ඉතේකක් වුන් අයින් කළ මේ කයට විතරක් සාපේක්ෂ දුක් කරද ටික දැනෙන වෙලාවක් එනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් පළවෙනි වතාවට. නමුත් ටික කාලයක් ගියාට පස්සේ මේ කය පුදුමාකාර කරදරයක්. ඒකට හිත ගත්තට පස්සේ මේක වැනෙන්න පටන් අර ගන්නවා, බර වෙන්න පටන් අර ගන්නවා. මේ ඉඳගෙන ඉන කොට්ටේ වාඩිය තද වුණත් පැයක් විතර යනට ඒක කොටි වලිගයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒක නිසා යාට හිතෙනවා මල වාතයක් මල වෙහසක්. දැන් මට තියෙන්නේ අර gedara dure ඉනකොට දරුවෝ කෑ ගහනවා අනම්මනම් තියෙන වෙන ගහනවා බල්ලන්ඩ හැත ගහන ඇතම් වෙන ගැවුවට කම්මලේ බල්ලට ගහනක් නැහැ කියලා තියෙනවා. ඒත් ඊටදී මුංග හොඳ තත්ත්වයක් මේ තියෙන්නේ. නමුත් ඒක ඉන්නකොට ඉන්නකොට ඒක දරතයක් ඒක පරිලායක් විදිහට පේනවා කියලා. ඒක ස්වභාවයි. ඉතින් ඉතින්දි කියනවා සරුවච්චන් වහන්සේ උඹ දැනගෙන එහෙම නැත්නම් මේ අසුවිරු ඥාන නිසා නැත්නම් චින්තාමේ ඥාන වලින් හිතාගන්න අර ගෙවල් දොරවල් වල තියෙන මහා කරදරත් එක්ක බලනකොට මේක ඇත්තටම ප්‍රමෝදයක්. මේක ඇත්තටම ප්‍රීතියක්. මේක ඇත්තටම සති සම්පජඤ්ඤයක්. මේක ඇත්තටම පසද්දයක් කරගන්න පුළුවන් දෙයක්. අර මහා කන්දක් දුක් ගෙවන් කිරීමට මේ කයක් දුක් තමල් ළඟ තියෙනවා. ඒක පටන් ගන්න දවසේ නම් ලොකු දෙයක් කයට හිත සීමා කරගන්නවා. ටික වෙලාවක් ඉනොට ඒ කයෙන්මත් ඇති වෙන්න දුක් දෙනවා. ඉතින් මේක යෝගාවචරය දැනගෙන මුළු කයෙහි තියෙන හුස්ම විතරක් අල්ලලා දැන් හුස්ම ගෙවම් කරගෙන යනවා. මේ හුස්ම ගෙවිගෙන යනකොට ඒ ඒ යෝගාවචරයට එක්ක හුස්ම නැතිකමේ බය විවේකයෙන් ඇති වෙන බය යමක් නැතිකමේ බය හෝ එහෙම නැත්නම් මේ සියුම් හුස්මත් පේන්නේ මහා කරදරයක් විදියට. එහෙම නැත්නම් කෙලෙස් අඩු වෙන බව නම් කතාවෙන් දන්නවා. මුල් ධර්මානුකූලව දන්නවා. දැන් මේ ආනාපානෙ විතරක් හිරවිච්ච හුස්මක් සතියක් දුක් කරදර ටිකක් තියෙන බවක් දන්නවා. නමුත් ඒකේ ඉන්නකොට අර කයේ නෙවෙයි හිත තියෙන දැන් කයේ තියෙන හතරමහා ධාතුන්ගේ එක ධාතුවක ඒකත් එපා වෙනවා. එතකොටත් ධර්තයක් පරිලහයක් එන්න පටන් ගන්නවා මොකද අපේ හිතට ඇහැට කුණක් වැටුණා වගේ මේක 100%ක්ම ඉල්ලනවා වගේ 100%ක්ම නැති කරන්න හදනවා වගේ. එහෙම නැති වෙන්නේ නැහැ. ඒ නිසා අර හුස්ම තේරුණත් හුස්මට අපි අපේ හිතම ආනබන තේරෙන්නේ නැති කෙනෙක් කියලා. අවු කාලයක් භාවනා කරලා කරලා හුස්ම තේරෙන්න පටන් ගත්ත දවසේ සතුටක් එනවා. පහත් වෙලා යනකොට හුස්ම දේරුණා තමයි කිසි රසයක් නැහැ. හරිම කම්මැලි. එපා වෙනවා. බයක් ඇති වෙනවා. කම් අසන්නකමක් ඇති වෙනවා. හුස්ම තිබුණත් ඒක දරතයක් පරිලාහයක් වෙනවා. දැවිලි තැවිලි බවටපත් වෙනවා. බුදුන්ස කියන එහෙම සලකන්න එපා. මේ කය කියන එක පවා ගෙවල් දොරවල් වල තියෙන මහා දුක් කරදර ඉවත් කරන්න ගත්ත පොඩි අඩයක්. කය වෙනුවට දැන් හුස්ම තියෙනවා. හුස්මේ හිත තියන්න පවත්වන්න පුළුවන් කියලා කියන්නේ ගොඩාක් කෙලස් දෙවිලා තියෙනවා. ඒ වගේම දක්ෂතා ගොඩක් ඇති වෙලක් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන නීවරණ ධර්ම දුරුවන් කරන්න හේතු වෙච්ච ධර්මත් ඇති වෙලා තියෙනවා. ඒත් හිත චෝදනා කරනවා ධරතයක් පරිලාය. එහෙම හිතන්න එපා. ඒ ධරතේ පරිලාය වෙනුවට මේක ප්‍රමෝදයක් කරගන්නයි කියලා කියනවා. මේක ප්‍රීතියක් කරගන්නයි කියලා කියනවා. මේක සති සම්පජඤ්ඤයක් කරගන්නයි කියලා. මේක සුඛයක් පස්සද්ධියක් කරගන්න කියලා. ඉතින් අර භාවනා කරුවට පමණක් තමයි මේ යන ගමන පිළිබඳ දැනගෙන මේ වෙන්නේ කෙලෙස් කැපීමක්, ශූන්‍ය භාවයටපත් වීමක්, කෙලෙස් ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමක්. ඒ නිසා මේකට වේසක් වශයෙන් දැනුණට ඒක ප්‍රමෝදයක් කරගන්නවා කියන එක යෝගාවචරයන්ගෙන් කීයද කී දෙනෙක් තියනවද කියන්න බෑ. ඒ මොකද කමඨාන් වාර්තා කියවනකොට එතෙන්ද ඇවිල්ලත් ඒකත් ප්‍රශ්නයක්. එතෙන්ද හිත ගත්තත් ඒක ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් ඒක පිළිබඳ බුදුහාමුදුරු වග කියනවා. පොට්ටපහ සූත්‍රය සඳහන් කරනවා එහෙම දරතයක් පටලහයක් තියෙන නමුත් ඒක යෝනිසෝ මනස්කාරයෙන් සලකා බලනද සිහිනුවණෙන් හිතනද මේ තියෙන හුස්ම නැතිවීම නිසා හෝ හුස්මේ හිත පිහිටීම නිසා ඇතිවෙන මේ පාළු තනිකල ගතිය හෝ නොදකින්න පතන් කියන ගතිය එහෙම තලකණ්ඩ ගියොත් භාවනා ගමන ඉදිරියක් වෙන්නේ තව තව ශූන්‍යතාවය වැඩෙන්නේ නැහැ තව තව කෙලෙස් අඩුවීම වෙන්නේ නැහැ සද්ධා විදිය සති සමාධි ප්‍රඥා තියුණු වෙන්නේ නැහැ නිසා මේකට ප්‍රමෝද වෙන්නේ කියලා මේක ප්‍රීතියක් කරගන්නයි කියලා මේක සති සම්පජඤ්ඤයක් කරගන්නයි මේක පස්සද්ධිය සුඛයක් කරගන්නයි කියලා ඉතින් මේ විදිහට ගෙවල් දොරවල් තියෙන සීළු ප්‍රශ්න ඕලාරි ගත්ත ප්‍රතිලාභයෙන් ප්‍රතිස්ථාපනය කරලා කයින් ඕලාරි ගත්ත ප්‍රතිලාභයේ මනෝමය අත්පටලාවෙන් ප්‍රතිස්ථාපනය කරලා යනකොට අර කන්දක් තිබුණු දුක් ගොඩාක් ගෙවිලා නමුත් ඒ පුංචි ටික මෙයාට තේරෙට පටන් ගන්නවා කන්දක් වෙලා. ඒක ලබා ගන්න ගන්න ඒක ලොකු දෙයක් තමයි. ලැබුවට පස්සේ ඒක වෙහෙසක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක අවුරුදු මම හිතන්නේ 2000ක්වත් අත්විඳපු සිංහලයා මේ පැමිණි දුක් පැනිරහයි වෙන්න කියලා කියන්නේ ඕන ඔකට තමයි. මේ භාවනා කරගෙන යනකොට එන යම් යම් දුක් වර්ගයක් එනවා. ඒව මේ කාමයෙන් කාම සංඥාවෙන් එන දේවල් නෙවෙයි. රූපයෙන් හෝ රූප සංඥාවෙන් මේ දුකට පැනිරහ කරගන්නයි කියලා තියෙනවා. මේකට ප්‍රමෝද වෙන්නයි කියලා තියෙනවා. මේකට ප්‍රීති වෙන්නයි කියලා තියෙනවා. මේකට සති සම්පජඤ්ඤය කියන්නේ කියලා තියෙනවා. මේක සුඛයක් පස්සද්ධියක් කරගන්න කියලා කියනවා. ඉතින් මේක බැලූ බැලමට පෙන්නේ බ්‍රේන් වොෂ් කරන්න හදනවා වගේ. භාවනාදී ලැබෙන දුකට සැපක් කියන්නේ උගන්වනවා. මේක අපි කොහොමද බාරගන්නේ? ඊට පස්සේ ආට ඒ මනෝමය අත්පත්ලාභි වෙනුවට රූපී සංඥාමය අත්පත්ලාභයක් ලැබෙනවා. ඒකෙදිත් මේ දරතේ තියෙනවා. ඒක ලැබුණත් දැන් කවදාවත් භාවනා නොකරපු කෙනෙකුට වැඩිය මේ විවේකයේ ලැබිච්ච කට්ටිය දුක් අඳෝර නගන හැටි කීයක් ඇහෙනවද කියලා බලන දවසකට භාවනා නොකරපු එක්කෙනෙක් දැනගත්තොත් අඩේ මේ මේ කාලෙත් පුළුවන් නේ එහෙම කරන්න කියලා මේ මිනිස්සු වඳි. දැන් කරුණාත් භාවනා කරන්න පුළුවන්. ඒක ධානා මට්ටමේ සමත මට්ටමේ අර්පණා නැති වුණාට භාවනා කරන කෙනෙකුට ඉතාම සියුම් තත්ත්වවලට යන්න පුළුවන්. ඒ තත්ත්වවලට ගිය කෙනා ඒක කරදරයක් කරගෙන නැත්නම් මේ භාවනාවේදී ලැබෙන මේ ඉතාම සියුම් දේ ඇහැට වැටිච්ච කුණක් වගේ ඇති කරගෙන ඒකෙන් ප්‍රශ්න නගන හැටි බලපුවාම මේ විඥාණය කරන මායාව ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සංසන්දනාත්මකව බලන්න gedara dora හිටියනම් තියෙන ප්‍රශ්න කොච්චරද? කයේ හිටියනම් ප්‍රශ්න කොච්චරද? ආනාපානේ හිටියනම් ප්‍රශ්න කොච්චරද? ආනාපානෙත් ගෙවුනට පස්සේ කොච්චර ප්‍රශ්න කරනවා? භවනා කරන කෙනා ඒ කොච්චර ප්‍රශ්න නගනවද? එයාට කොහොමද කියලා දෙන්නේ? සංසන්දනාත්මක බාන කොච්චර කෙලස් කෙවිලා තියනවද? කොච්චර ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා වැඩිලා තියෙනද? කොච්චර තිබුණත් හිත පෙත්ත කබල දුකක් දකින්න. ආන්න ඕක දිහා ප්‍රමෝදයක් විදියට මේ ශාසනයකින් මට ලැබිච්ච දෙයක් විදියට එහෙම නැත්නම් ප්‍රීතියක් විදියට සති සම්පජඤ්ඤ විදියට එහෙම නැත්නම් සුඛයක් පසද්දයක් විදියට සලකන්න පුරුදු වෙන්න කොච්චර කාලයක් මේක කරමින් කොච්චර කාලයක් මේකට බනහමින් කොච්චර කාලයක් මේකට සූදානම් මනසින් යන්න ඕනද කියන එක බොහොම සියුම් කාරණාවක්. ඒකේ ඒ වගේම පොදුවේ සමස්තේ වෙන්නේ එක එක නැ එක එක වෙලාවට තේරුම් ගන්නවා. මේ පුංචි දේ 100ට 100ක් ඉවරනකම් හිතන්න යන්න එපා. සංසන්දනාත්මකව සාපේක්ෂව බලන්න මේ අත්දකින්න චිත්තක්ෂණේ අපි කොච්චරක් පිටිකම කෙලෙස අයින් වෙලා තියනවද? කොච්චරක් පරිඋත්තාන කෙලෙස අයින් වෙලා තියනවද? නමුත් මේ අනුසය මේ පොඩි දේ අල්ලාගෙන කරන කතන්දරේ. ඉතින් ඒ කතා කරනකොට මේ පොට්ටපාද පරිබ්‍රාජකයෙක් එක්ක ඉන්නවා අත්තසාරිපුත්ත කියලා ගෝලෙක් එයාට නම තියලා තියෙන චිත්ත ඒ නිසා චිත්තහත්ත සාරිපුත්ත කියලා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මනස ටිකක් මෙතෙන් යනකම් භාවනා කරලා තියෙනවා වගේ. එයා ඒකට ප්‍රකාශයක් කරනවා ස්වාමීන් වහන්සේ යම් වෙලාවක යම් කෙනෙක් මේ ඕලාරික අත්පටිලාභය බුද්ධි විඳිනවා නම් ඒකට මනෝමය අත්පඩේ හිතන්නවත් හම්බ වෙන්නේ නැහැ. එයාට සංඥාමේ අත්පත්ලාභේ එහෙම නැත්නම් අරූපීපත් ලැබය හිතන්නවත් හම්බෙන්නේ යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ කයට හිත යොදාගෙන ඉන්න නැත්නම් මේ කබලින්කාර ආහාර ගන්න රූපී මේ ධාතු මහා භූතික කයට හිත යොදාන මේක හොඳයි මම මේ භාවනා කරලා මගේ හිත කයට ආවයි කියලා සතුට වෙලා ඉන්න කෙනාට සංඥාමේ අත්පත්ලාභේ මොකද්ද කියලා හිතන්න බෑ හිතනකොට මේක කැඩෙනවා අරූපී අත්පත්ලාභේ හිතන්න බෑ. ඒ නිසා යම් වෙලාවක ඕරාජ් කත්පත්ලාභේ ඉන්නවා නම් අනිත් දෙකට මෙයා මෝගහයි කියලා කියලා තමයි යාට ඒ බුද්ධි විඳින්න බෑ. යම් කිසි කෙනෙක් ඒක දැනගෙන මේ ඕලාරි කත්පත්ලාභේ ගෙවම් කරලා එයා මනෝමය අත්පත්ලාභේට ගියොත් එයා ආයේ ඉඳලා ආපු කය ගැන හිතපු ගමන් මේක කැඩලා. ඊ ගාවට ලබන්න තියෙන අරූපී අත්පත්ලාභේ කැඩලා යනවා. ඒකට ආවට පස්සේ ඒකදී ඒක ප්‍රමෝදයක් කරගත්තේ නැත්තම් ඒක ප්‍රීතියක් කරගත්තේ නැත්තම් ඒක සති සම්පජඤ්ඤයක් කරගත්තේ නැත්තම් ඒක පස්සද්ධියක් කරගන්නතෝ සංසන්දනය කරන්න ගිය ගමන් මේක නැතුව යනවා මොකද මේ දෙකක් ඉන්න බෑ යම් වෙලාවක අරූපී අත්පත්ලාභයට ගියොත් එයාට ඕලාරික අත්පත්ලාභය ගැන කල්පනා කරන්නත් බෑ එයාට මනෝමය අත්පත්ලාභය කල්පනා කරන්න බෑ කල්පනා කිරීම නිසාම මේ ලැබුයි තාම සියුම් තත්ත්වේ නැතිලා යනවා ඊට පස්සේ ඒ ජවනිකා මාරුවීමක් වෙනවා මේ චිත්‍රපටිය. බුදුජානනාංශයට පින්නපාත යන්න කාලය වෙනවා. ඒ නිසා බුදුජානනාංශේ පින්නපාතේ වයි. ඒ කියන්නේ මේ රිට්‍රීට් එක අතරමඟදී නතර කරලා. එතකොට ගිය ගමන් පොට්ටපාදගේ ගෝලියෝ සේරම වට කරන පොට්ටපාදට බවිනවා උඹ මේ බුදුහාමුදුරු ඉන්නකොට කියන කියන දෙයට ඔව් කියනවා අපි වෙනම නිකායක් නේද බුදුහාමුදුරු කියන්නේ මොකට ඔව් කියන්නේ දැන් මොකද්ද මේ උනේ මේ පිටින් ආපු කෙනා මෙතන සම්පූර්ණ ඕක දුක නායකත්වයේ බලාපොරොත්තු වෙන්නේ කියලා අරමණුතට කෙටේටි වලින් කොටන්නා වගේ පිහියෙන් අනින්න වගේ දොස් කියන්න පටන් ගන්නවා එතකොට පොට්ටපාද කියනවා එහෙම කියන්න එපා සරුවචනන්සට යමක් වැඩිපුර තේරෙන්න නිසායි මම එහෙම කරන්නේ කියලා මෙයාට පිරිස සම්බන්ධනය කරගන්න ඉච්චරම දක්ෂ ක්‍රමයකට නෙමෙයි බංකොලොත් ක්‍රමයකට. දවස් දෙකක් ගිය ගමන් චිත්තත්ත සාරිපුත්ත කතා කරලා කියන පොට්ටපාදෙට මතක දෙදා සාකච්ඡා නතර වෙච්ච තැන. දැන් ওই බැනුම් අහන කට්ටියත් එක්ක මේ වැඩේ කරන්න බෑ. අපි දෙන්න විතරක් යන් බුදුරජාණන්සේ හම්බෙයි. ඊට පස්සේ පොට්ටපාද යනවා චිත්තත්ත සාරිපුත්තත් එක්ක ගිහිල්ලා බුදුජානසේක කතාව පටන් ගන්නවා. පටන් අරගෙන බුදු අහනවා ස්වාමීන් වහන්සේ මං වගේ කෙනෙකුට මේ ආත්මය මේකය සංඥා මේකේ කියන එක තේරුම් ගන්න කවදාකවත් බැරි වේද කියලා. නේ බුදුහාමර කියනවා sorry බෑ. ඒකද හේතු කාරණා කියනවා. මොකේ කෙනෙකුට ගන්න බැරුව අන්නේ ලබ්ධිකේ. අන්‍ය ගුරුරෙක් අනුගමනය කරන කෙනෙක් අන්‍ය රුචිකත්වයක් ඇති කෙනෙක්. ඒ නිසා ඒක වෙන්න බෑ. කියලා බුදුරජාණන් වහන්සේත් අර ඕලාරික අත්පත්ලාභේ මනෝමය අත්පත්ලාභේ රූපී අරූපී අත්පත්ලාභේ දිගේ කතා කරලා කියනවා මේ ක්‍රමයට කෙනෙකුට සාපේක්ෂව තිබුණට වැඩිය කෙලෙස් අඩු තත්ත්වයක් ගන්න පුළුවන් 100ට 100ක් නැති තත්ත්වයක් යන්න ගියොත් ඒක මේ ජීවිතේදී කරන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් සාපේක්ෂව තිබුණ එකට වැඩිය සියුම් තැනට යන්න. ඊට වැඩිය සාපේක්ෂව ඊට වැඩිය සියුම් තැනකට යන්න. එතකොට අර පොට්ටපාදේ කතන්දරේ පේනවා. ඒ එක එක තැනක් පේන්නේ නම් තිබුණා වගේම කරදර තියෙනවා වගේ. නමුත් මේක හොඳට තේරුම් අරගෙන මම මේ දැන් ඕලාරි කත්තපත් ලැබෙන ඒක අභිරමණය කරන්න අඩු ගානේ මට හිත කයට ගන්න පුළුවන් වුණා. එතන ඉඳලා පුළුවන් වෙච්ච වෙලාවක අපේ හිත කය කියන හතරමහා ධාතුන්ව නෙවෙයි හරියටම හුස්මට ගන්න පුළුවන් වුණා නම් දැන් සතුටු වෙන්න. දැන් gederat නෙවෙයි හිත තියෙන්නේ කයෙත් නෙවෙයි හිත තියෙන්නේ හුස්මේ. ඒක අභිරමණය කරන්න. මිත්‍යක් ආපු ගමනේ ලැබපු ජයග්‍රහණය ඒක ඒ හුස්ම කරදරයක් තමයි. ඒක මුල සිට අග දක්වාම හිත පවත්තන එක. ඊගාට එන හුස්ම දිහා අපේක්ෂා කරන කරදරයක් තමයි. 아무ත් ඕලාරිකත්වයට ලැබෙත් එක බලන්න මේක හොඳයි කියලා මේක අභිරමණය කරන්න මේක ප්‍රීති වෙන්න මේක සුඛ මේ තති සම්පජඤ්ඤය ඇති කරගන්න පස්සද්ධිය සුඛය ඇති. එතකොට යාට පුළුවන් වෙනවා යම් අවස්ථාවක හුස්මත් 100%ක්ම ගෙවම් කරලා රූ අරූපී අත්පත්ලාභයකට යන්න. එතකොට අර තිබුණ කය ගැන හිතන්නත් එපා. මනෝමය අත්පත්ලාභේ හිතන්නේ හිතන්න යන හැම වෙලාවෙම මේ ලැබපු සුඛම தත්ත්වෙ කැළඹෙනවා. ඒක නිසා ඒක ලබන වෙලාවේදී ලැබිච්ච වෙලාවේදී සංසන්දනය කරන්න තුමේ ලැබිච්ච తত্ত্বය සාපේක්ෂව හිටපු தත්ත්වයට වැඩිය සුකුම සංඥාවක් කියලා තේරුම් අරගෙන ඒකේ ඒ ලැබිච්ච හුස්ම නොතේරෙන தත්ත්වය කියනකො ඒක ඒක ප්‍රසාදයක් පහළ කරන නැත්නම් පස්සද්ධිය නෙවෙයි එතන කියන්නේ ප්‍රමෝදය තරුණ ප්‍රීතියක් පහළ කරගන්න ප්‍රීතියක් පහළ කරගන්න සති සම්පජඤ්ඤය පහළ කරගන්න සුඛයක් පස්සද්ධිය පහල කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් විදිහකට ඕලාරිකත්ව ප්‍රතිලාභේ ඉඳදී ආට මනෝමයත්ව ප්‍රතිලාභයක් හෝ අරූපිකක් ගන්න බෑ යම් වෙලාවක මනෝමයත්ව ප්‍රතිලාභේ ඉඳදී ඕලාරිකත්ව ප්‍රතිලාභයක් හෝ මනෝමය අරූපී රූපී තන අරූපී තැනට යන්න බෑ අරූපේ තැන ගියොත් අරව කල්පනා කරන්න යන්න එපා කල්පනා කරුවොත් මේක නැති වෙනවා කියලා ලස්සන උපමාවක් දෙනවා බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා අපි දන්නවා මේ එළදෙනකින් කිරි ලැබෙනවා. කිරි වලින් දී කිරි ලැබෙනවා. දී කිරි වලින් ගිතෙල් ලැබෙනවා. ගිතෙල් වලින් වෙඬරු ලැබෙනවා. වෙඬරු වලින් වෙඬරු මණ්ඩය සාර මණ්ඩය ලැබෙනවා. මේක කිරි වශයෙන් තියෙන වෙලාව ඒකට දී කිරි කියන නම ගැලපෙන්නේ නැහැ. මේකට වෙඬරු කියන නම ගැලපෙන්නේ නැහැ. ගිතෙල් කියන නම ගැලපෙන්නේ නැහැ. ගිතෙල් මණ්ඩේ කියන නම ගැලපෙන්නේ යම් වෙලාවක මේ කිරි දී කිරුණාට පස්සේ ඒකට ආයේ දී කිරි කියන නම ගැලපෙන්නේ නැහැ. ඒකට ආයේ වෙඬරු කියන නම ගැලපෙන්නේ නැහැ. වෙඬරු මණ්ඩය ගිතින් ගැලපෙන්නේ නැහැ. යම් වෙලාවක මේ දී කිරි වලින් අපි ගිතෙල් හැදුවොත් ඒකට කිරි කියන්නත් බෑ දී කිරි කියන්නත් බෑ. ඒකට කියන්නේ ගිතෙල් තමයි. ඒක ඊට පස්සේ වෙඬරු වෙනුරු තමයි. ඊට පස්සේ වෙනුරු ගිතෙල් ලෝගිතෙල් මණ්ඩේ කියන්න බෑ. මේ වෙනුරු වලින් ගිතෙල් හදාගත්තයි කියන්නේ. ඒක ඊට පස්සේ කිරි කියන්නත් බෑ, දී කිරි කියන්නත් බෑ, වෙනුරු කියන්න. ඒක කියන්නේ ගිතෙල්. ඉතින් මේ විදිහට මේ එකක් එකක් එක එකක් පාටපත් වෙනකොට අර තිබුණු தත්ත්වෙන් 100%ක්ම වෙනස්. මේ එකම දේ භාවනාවට ඉඳ ගන්න පුද්ගලයාගේ පටන් ගන්නකොට තියෙන මේ මහා කෙලස් කන්ද ගෙවෙන්න ගෙවෙන්න එයා සාපේක්ෂව අරිට වැඩිය බොහොම සියුම් සියුම් තත්ත්වවලට යනවා. ඒ தත්ත්වයට ගියාට පස්සේ මේ විඥානේ මේ දෙක ගලපන්න හැදීම හරහා මනින්න හැදීම හරහා අනවශ්‍ය ප්‍රශ්නයක් හදාගන්න. විඥානේ කරන්නේම මේ දෙක ගලපන්න හදනවා. ඒක හරියට දී කිරුණාට පස්සේ ආ කිරිත් එක ගලපන්න හදනවා කරන්න බෑ ඒක සම්පූර්ණ වෙනස් එකක්. ඒ නිසා මේ යන යන අවස්ථාවේදී ඒ ඒ දේට ප්‍රමෝදේ පහල කරගෙන ඉදිරියට යන්න මේ යෝගාවචරයා සූර වෙන්නේ කවද්ද? ඒකට කියන්න පුළුවන් අපි හුස්ම ගන්න අපි නිතරම ගන්න උපමාව හුස්ම ගෙවිලා වෙලාවට යෝගාචරන හුස්මක් තියෙනවා සද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා ඔක්කොම තියේදී එකක්වත් මෙනෙහි කරන්නත් එපා. ඔය ඌවට එහෙම ඉන්න අරින්න. ඌ එකක්වත් අපේ ඇඟේ වදින්නේ නැහැ. මේ ඒ වැඩේ කරන්න බෑ හුස්මට හිත යොදලා හුස්ම යාලු කරගන්න වෙලා දෙදී හුස්මට විශේෂයෙන් හිත යොදලා හුස්මම යාලු කරගෙන යාලු කරගෙන යන්න එක උපමාවක් එක උපක්‍රමයක් එක දක්ෂතාවයක් හුස්ම දැපෙන දමා ගත්තට පස්සේ ඒ හුස්ම ගෙවෙන වෙලාවේදී සද්ද වේදනා හිතවිලි ඔක්කොම තිබුණට ඔක දිහා වර්ග කරන්නේ නැතුව බේර නැතුව බලන්නේ ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් ගෙවුණයි කියලා හිතන්නේ ඒතර ඒක බැලුවොත් තියෙනවා නැත්තම් නැහැ. සංඥා වශයෙන් බැලුවොත් තියෙනවා නැත්තම් නැහැ. අන්නේ වෙලාවේදී මේකට එහෙම පටල වෙන්න දෙන්න විඥානයේ හැම වෙලාවෙදීම මේක තිබුණ එකයි එන්න තියෙන එකයි ඇත්ත ගැළපීමක් කරනවා. ඒ ගැළපීම හරහා මේ වෙන සියුම් தত্ত্বවලට ප්‍රകൃතිය ය아가න්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි හිතුවොත් යෝගාචර ඉඳගත් වෙලාවෙ ඉඳලා පරියන්ක ඉවරනකම් මේ ජවනික රාශියක් කරා යනවා. ඒකට ස්වභාවයෙන්ම යන්න ඇරලා කිරන්න මනින් නැතුව භාවනා කරන්න බුදුජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන මේක ලක්ෂ කෝටි වාරයක් මේ වැරද්ද කරන්න ඕන. එක තැනක ඉඳගෙන අනිත්‍ය වෙන කල්පනා කරන එක. උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානයට වැදුණයි කියලා සමත සම අපි කියන උපචාර අර්පණ සමාධියට ගියයි කියලා. ඉතින් මෙයා දැන් කල්පනා කරන්න පටන් අරගත්තොත් මේ ධ්‍යානය ඇතුලේ ඉඳගෙන මේක කොහොමද මම පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ වෙන් කරන්නේ නීවරණුනි කියලා ඒ හිතන හිතවිල්ල නිසාම ධ්‍යානෙ කඩලා යනවා කරන්න බෑ ගොඩාවට පස්සේ නම් පුළුවන් වෙයි සමහරලාට මම දැන් හිටපු තැන මොකද්ද මේ වගේ සමතුලිත භාවයක් තිබුණා අනික් වෙලාවෙදී නෑ ඊට පස්සේ පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකයි තුනයි මේ සංසන්දනාත්මකව මෙහුව ගලපන්න ගියොත් ඒක එක විදියක කෙනහිලා ඒක විදියක Taman ලබාගත් දේ කෙනෙහිලක්. මේකට කිව්වොත් මේ Taman ලබාගත් දේ දැන් මේක හරිද වැරදිද ඉස්සරහටද පස්තරද සමතද විපස්සනාද මම මොනවද කරන්න ඕනේ කියන මේ කෙනෙහිල්ල ඒ පුද්ගලයා හිතාමතා කරන අපරාධයක් නෙවෙයි. මේ විඥාණයේ තියෙන දේ තමයි පවුරු ගගා බලන එක. මේ කෙනෙහිල්ලට දුන්නොත් නමක් සද්ධාව නැතිකම කියලා. එතකොට නම් මං හිතන ඕගොල්ලෝ තරහ වෙනවයි කියලා. මෙච්චර භාවනා කරන මටත් ශ්‍රද්ධාවක් නැත්තම් සෝන්ස හරක් මරන තම්බිලා ගාව ශ්‍රද්ධාව තියෙන කියලා අහයි. නෑ මෙතෙන්ට යනකොට ශ්‍රද්ධාවේ ලොකු විපර්ය විපර්ණාමයක් සිද්ධ වෙනවා. එනේ දෙයට සතුට වෙනවා මිසක්කා. අපි කොරෝසු තැන ඉඳලා සියුන් තැනට යනකොට යනකොට සතුට වෙනවා මිසක්කා. මේක එතන එතන මනින්න හදන්නේ ආත්ම දුස්සී නිසා. මනින්න හදන්නේ මාන්නේ නිසා. මනින්න හදන්නේ තෘෂ්ණාව නිසා. ඉතින් මේ තෘෂ්ණාව තණ්හා මාන දිට්ටි පළවෙනි පළවෙනි පියවරදී අත්‍යවශ්‍යයි. නැත්තම් අපි මෙතෙන් දෙන්නේ නෑනේ. අපි මේ තල්ලු කරන්නේ තණ්හා මාන දිට්ටි වලින් තමයි. නමුත් ඉහළට යනකොට යනකොට ඉතා සියුම් තත්වලට එනකොට කො පහුරුක ගා බලන්න එපා. උට ඕමේ යන්න දෙන්න අත්තරදි කොච්චර වාරයක් කරන්නද? ඒවල ඉතින් අත්තරදි කියන්නත් හොඳ නෑ. දැනගන්න ඕනේ ඔතෙන් ගියාට පස්සේ ඒකට එහෙම පටල වෙන්න දෙන්න. එහෙම නැත්නම් වෙච්ච தત્ත්වය හොඳට ප්‍රමෝද වෙලා තියාගෙන ඉන්න. ඊට පස්සේ තමයි පටලේ. තමයි තහවුරුව. පරිචය ආවට පස්සේ තේරෙනවා මීටත්දී assume තැනකට තව පොඩ්ඩක් යන්න පුළුවන්. හැබැයි මේක මෝරන්න ඉස්සරලා ඊගාව தත්ත්වයට යන්නේ කොහොමද කොහින්දලද මං ආවේ කියලා මේ කරන විමසුම උඟ දෙනෙක් හිතන එක ධම්මවිචේ සම්බොජ්ජංගේ මේක තමයි මීමන්තා නුවණ මේක තමයි විචාර බුද්ධිය කියලා ඉතින් කියන්න වෙනවා මේ විචිකිච්ඡාව තමයි මේ ඥාන ස්වරූපෙන් අවිලා අපි හොල්මන් කරන්නේ. තමන්ම ලබාගත් දේ ලියන්න තියෙන මල්ල ඔබ වබල්න. ඒක නිසා ඉහළට යන්න යන්න වීරියට වඩා ඉවසීමයි අවශ්‍ය කරන්නේ. වීරියට වඩා අපේක්ෂාව අවශ්‍ය කරනවා. තලතුණකමක් අවශ්‍ය කරනවා. ආයෙත් බින්දුර බහිනවා ආයෙත් මෙතෙන් යනවා ආයෙත් බින්දුර බහිනවා ආයෙත් මෙතෙන් ඒකට තමයි තේරෙනවා මේක යම් කිසි යන්න පුළුවන් මේක ඉදිරියට යන්න නම් ලැබෙන ලැබෙන తত্ত্বය අභියෝගයට ලක් කරන්න නැතුව සැක කරන්න නැතුව ශ්‍රද්ධාව නැති කෙනෙක් වගේ වැඩ කරන්න නැතුව හේම කරගෙන යන්න ඒතර ප්‍රශ්නයක් එනවා මම යන්නේ හරි පැත්තරද වැරදි පැත්තරද කියලා නමුත් මේ අර අනුපුබ්බෙන් අනුපූර්වෙන් කෙලෙස් නැති වෙන බව තමයි තේරෙනවනේ. ඒක තේරෙනවා. තමන්ට දාහේ අඩු වෙනවා. පරිලාහේ අඩු වෙනවා. ආතතිය අඩු වෙනවා. අසහනේ අඩු වෙනවා. මම දැන් ඉන්නේ වෙනදට වෙටි ටිකක් විවේක ස්ථානයකට. මම දැන් ඉන්නේ ඉස්පාසු තියෙන තැනක. ඒක ඒ කෙනාට අනිවාර්යයෙන්ම වැටෙනවා. නමුත් මේක චින්තාමේ ඥානකින් වහයලා ගත්තොත් පොතේ දැනුමකින් වහයලා ගත්තොත් දැන් මං ඉන්නේ ස්වාමීන් වහන්සේ මොන ඥානේද? මං දැන් ඉන්නේ මොන ධ්‍යානේද? මම දැන් ගෙදර ගිහිල්ලා කට්ටියට මොකද්ද කියන්නේ? බුලපත් කාල උදිය ගත්තා මම නම් ආකෙන් ජඤ්ඤං ජඤ්ඤං ජඤ්ඤං ආයතන ලබා ගත්තා. එහෙම නැත්නම් නේව සංඥා නා සංඥා දෙකට ගියාමත් ඔය දත් නැමෙනවා නහය වෙන ඉතින් ගෙදර මිනිසුන්ට තියෙනවා හොඳ පිස්සුවක් කැඩලා තියෙන කියලා. ඒක නිසා භාවනා කර නොකරන කෙනාට තේරෙනවා මේ මනුස්සයා භාගයට තැම්පිච්ච අලයක් කාලා බඩ නරක වෙලා වගේ. හැබැයි ඒ වැරද්ද නොකරන කිසිම කෙනෙක් මෙහෙමයි කියන්නේ. ඒ වැරද්ද නොකර නිවන් දකෝ කිසි කෙනෙක් නැහැ. කවදාකවත් නැහැ. හැමදාම වරද්ද ගන්න. දවසක් සාරිපුත්තු ස්වාමීන් ළඟට ගිය අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඔහු විවේකීව කියනවා ස්වාමීන් වහන්සේ මම හොඳට භාවනා කරනකොට මට පෙරවිසු කඳ පිළියොත් දක්නා වූ අභිඥාව පුදුම තාලෙට පහළ වෙනවා. පුදුම විදියට මට අභිඥා පහළ උද්දී ඉඳලා හැන්ද වෙනකන් අවදි වෙච්ච වීරියක් තියෙනවා. මේ ඔක්කොම තිබුණට මට තියෙනවා තාම නිවන් දැකලා නැහැ කියලා. ඒ මොකද කියලා. එදාට සුද්ධිම්ම කියනවා උඹ ඔය අභිඥා තියනවායි කියලා කියන්නේ මාන්නේ උඹ ඔය දිගට වීරියක් තියනවා කියලා කියන්නේ උද්දච්ච හිත ඇවිසිලා ඔබ තාම නිවන් දැක්කේ නැහැ කියලා කියන්නේ විචිකිච්ඡා. ඔබ නීවරණ තුනක් ඔය සමාදන් වෙලා තියෙනවා. අනිත් දවසේ භාවනා කරපන් මේ අභිඥා තියනවා කියන හිතාගන්නේ මේ මාන්නේ. ලැස්තිලා ඵලයක්. දැන් මට උදේ ඉඳලා හැන්ද වෙනකම් පවතින වීරියක් තියෙනවා කියලා කියන්නේ අධික උද්දච්චය. අධික වීරිය නැත්තම් හිත ඇවිසිලා. ඒක දැනගෙන ඵලයක්. අනේ උච්චර කරනවා. මෙතෙන් තාම නිවන් දැක්කේ නැහැ කියනෝක තමයි විචිකිච්ඡාව කියන්නේ. අනේ මේ කාරණා තුන් සාරිපුත්‍ර සාංශේ කෙහෙල් ගෙඩිය පොත් ඇරලා දුන්නා වගේ දුන්නට පස්සේ වාඩි වෙනවා නිවන් දකිනවා. මේ භාවනාවේදී ලැබෙන යම් යම් අත්දැකීම් ඔය විදිහට කිරන්න මනින්න ගියොත් අපේ මාන්නය විල කියනවා දැන් නම් මටත් අභිඥාව තියෙනවා. පුළුවන් නම් කුත්තු කරලා බලන්න වට මන් දෙන්නම් හිත කියන්නම් මං යන තැන කියන්නම් ආපු තැන කියන්නම් ඥාතිය මැරලා ගිහලා කොහෙද කියන්නම් කියලා. අයියෝ ලංකාවේ තියෙන පිස්සු ඇහෙනකොට මේ භාවනා කර්මස්ථානාචාර්යෝ කර කෙලින පිස්සු දකින්නකොට මේ මිනිස්සු කොච්චරක් ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නේ නැතුව දාස් ගණන් මිනිස්සු නොමගාරිනවා. ඒක සාසනය ඇතුළේ විතරක් නෙමෙයි තියෙන්නේ. ඒක මේ ලංකාව විතරක් ඇතුළේ නෙමෙයි තියෙන්නේ බුදුජානනාංශ ඉන්න කාලේ ඉඳලම තිබුණා. එක්කෝ මේ ශාසනයේ පැතිරීම සඳහා ඒගොල්ලෝ හිතන එක ශාසනයේ පැතිරීමක් කියලා. මේ ඉර්ධි ප්‍රත්‍යාරේ පාන. එහෙම නැත්නම් දේශනා පාරිහාරේ නැත්නම් ආදේශනා පාරිහාරේ. ආදේශනා පාරිහාරේ කියලා කියන අනුගේ හිත් කියවනවා. දේශනාව කියලා කියන්නේ මෙන්න සොට්ට බාස සූත්‍රෙ මෙහෙම තියෙනවා. ඒක අරගෙන බලන්න. මෙන්න බුදුජානක තාරිපුත්‍ර සාංශේ දසුත්තර සූත්‍රෙ මිද ඕන කෙනෙකුට අරන් බලන්න ඒක මොකක්වත්ම නැහැ මේ පන්ති කාමරයක භාෂාවක් උගන්වනවා වගේ බුදුජානක සඳහන් කරලා තියෙන අර විදිහේ ඉදිපාතේ ආර්ය පිළිබඳව තාතනෙ පෙත පැවැත්වීමත් ආදේශන පාටියර දෙකම අනාර්ය ක්‍රම ආර්ය ක්‍රමේ නම් දේශනා විතරයි ඒ දේශනාව දේශනා කරන එකටයි දෙයක් නෙවෙයි මේ පොතේ තියෙනවා කරලා බලන්න ඒ මම දෙනකොට මට හිතෙන විදිහට තමයි අර්ථකථන දෙන්නේ. මොකද භාවනා කරනකොට තමන් කරලා බලන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා තමන් මේ භාවනා ගමනේ යනකොට මේ සංඥා විපල්ලාසිකද මේ ඉන්නේ. එහෙනම් පටලවා ගැනීමකද ඉන්නේ. එහෙම නැත්නම් මට කවුරු හරි කියන එක නැත්තටම මත් කරනවාද? බ්‍රේන් වොෂ් කරනවාද? එහෙම නැත්නම් කොණ්ඩේ ක්‍රීල් කරන්නම් කියලා ඔළුව ක්‍රීල් කරනවාද? කියන්න බෑ. කාටවත් එක සාතික කරලා කියන්න බෑ. එකම දෙයක් කරන දේ ආයෙත් කරලා බලන්න. ඒක ආයෙත් කරලා බලන්න එන්න එන්න තමයි දරත පරිලහ අඩු වෙනවනම් ආතතිය අඩු වෙනවනම් එහෙම නැත්නම් තමයි තියෙන අතහනේ අඩු වෙනවනම් ඒක Tamanට තේරෙන්නේ අරමුණේ සියුම් භාවයට එන ගානේ හැටියට. ඒක කිසිම ඉන්ද්‍රජාල නැහැ. පුරිම පණ්ඩිතසාංශ කියනවා 1 to 1. කොච්චරක් අරමුණ සියුම් වුණාද ඒ සියුම් වෙච්ච ප්‍රමාණය කෙලස් නැති වෙනවා. තව ඉස්සරහට යන්න පුළුවන් නම් කරලම බලන්න. එතකොට තේරෙනවා මේ සියුම් භාවවල අරමුණ නැති උනායි කියලා ලබන සියුම් භාවවල පුදුමාකාර තට්ටු මට්ටම් බිඳෙනවා. නැත්තම් මණ්ඩි මිදීමක් වෙනවා. ඒක කාලයෙන්මයි කරන්න තියෙන්නේ. හදිසි කරන්න බෑ. ඒ පැමිණිච්ච தත්ත්වයට ඇවිලා මේ තිබුණු தත්තර මේ හොඳයි. ඒ මේකට යන්න දෙන්න. අන්න එතෙන්ට යනකොට මේ ආකින්චඤ්ඤායතනෙ කියන කිසිම හැලහොල්මක් තිබුණ නැති தත්වක ඉඳලා නේව සංඥා නාසඤ්ඤායි කියලා සංඥා ටිකක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එකේ තමන්ට තියෙනවා ප්‍රායෝගික පැත්තක්. මම ඉඳගෙන ටික වෙලා ගියාට පස්සේ නම් මට බොහොම සියුම් තැනකට යන්න පුළුවන්. කවුරු හරි පිටසට ඕලා කතා කරුවොත් මම ආයෙත් ඕලාට කටපට ලාභෙට එනවා. ආයෙසරයක් භාවනා කරුවොත් ඕනේ නම් මට මනෝමය අත්පත් ලාභෙට යන්න පුළුවන් නැත්නම් gedara dira ප්‍රශ්න වලට යන්න පුළුවන්. මේ විදිහට මේකේ එකින් එක එකින් එක මේ ප්‍රතිස්ථාපනය කරමින් අපි කියනවා නම් මේ රතුළුණ ගෙඩික පොත්ත ගලවන්න වගේ තියෙන කටයුත්ත ඉතාමත්ම ප්‍රායෝගික එකක්. ඉතින් ඒක නිසා මේක මේ සාමාන්‍ය බෞද්ධ ලෝකයේ කියලා තියෙන විදිහට රූප ධානය වලින් 1 2 3 4 ඊට පස්සේ අරූප ධානය වලට යන අර්පණා සමාධියම නොඋනත් එහෙම නැත්නම් ධාන වශීකීරීම නොඋනත් භාවනා කරගෙන යනකොට තේරෙනවානේ අපිට ගත්ත අරමුණ එnde ende ende ende හොඳට ආස්වාස් ප්‍රසවාසයේ වෙන් කරමින් තිබුණ මේ අරමුණ ටික වෙලාවට ගියාට පස්සේ ඔක්කොම සම වෙලා යන ගතියක් නැත්නම් අරමුණේ තියෙන විචිත්‍රතාවය අරමුණේ තිබුණ ඒකට ආවේනික ලක්ෂණ බොඳ වෙලා අරමුණේ හිත තියෙනවා හැබැයි අච්චර විස්තර පේන්නේ එතකොට අපේ හිතට එන මේ කම්මැලිකම නීරසකම අපිට එන්නේ අනේ සත්‍ය ගැටන දෝ කියලා එන මේ ගතිය සූදානමින් ගියොත් එහෙම නැත්නම් මේකට ප්‍රමෝදයක් පහල කරගන්න පුළුවන් වුණොත් අරකුණ හොඳට පෙන්ච් එක නොබිනී ගියා. බොඳ වුණා. ප්‍රමෝදයක් පහල කරගන්න. ආන්නේ විදිහට මේ තමන්ගේ භාවනාවේ මානසික තත්ත්ව නැත්නම් එනේ සංඥා කියලා කියන්න පුළුවන්. ඒ එනේන එකේ තියෙන සියුම් භාවයේ මිස මනින්ද කිරන්න ගියොත් මේ මොකද උනේ කියලා විමසුන් නුවණ දාන්න ගියොත් විචාර බුද්ධිය දාන්න ගියොත් ඕක විචිකිච්ඡාව ප්‍රඥා මුකේ කරන වංචාවක්ද කියලා ඒකේ නාඩ තෝරන්න අමාරුයි. ඒක තෝරන්න අමාරුයි. අනික් කෙනෙකුට මේකට අත දාන්න විදියකුත් නැහැ. මොකද යාට තේරෙන සංඥාවක් ගැන මේ කතා කරන්නේ. ඒක නිසා කරන්න තියෙන්නේ මේකම දස දහස්වර නැවත නැවත නැවත නැවත මේක කරනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා. එක තැරයක් වුණාට පරිශ්‍රණයක් සාර්ථක වුණාට අපි ඒක විද්‍යාවෙන් පිළිගන්නේ අපි විද්‍යාවෙන් පිළිගන්නේ තව කෙනෙක් කෙරුවොත් ඒ ප්‍රතිඵලයම ලැබෙන්න ඕන වෙන තැනක කරත් ඒ ප්‍රතිඵලයම ලැබෙන්න ඕන. මේ විද්‍යාවේ තියෙන උපමාන දෙකයි තියෙන්නේ. අපි විද්‍යානුකූල සත්‍යයක් කියලා කියන්නේ එකක් නැවත නැවත කරනකොට එම ඵලයම දෙන්න ඕන. වෙන තැනක කරනකොටත් එම ඵලයම දෙන්න ඕන. ඉතින් මේ බුදුචානන්තේ මේ පෙන්වන ක්‍රමයේ මැජික් නෑ. එක දවසක් කොයි තාම සිවුන් තැනට ගියයි කියලා මහ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අපේ හිතේ තියෙන කුසලතාවයේ පෙනෙයි අපට. අපේ හිතේ තියෙන පෙරකල පින තෙරේ. නමුත් ඒක සාක්ෂාත් කරන්නේ වෙන්න ඒක තමන්ගේ බුද්ධියට සින්න වෙන්න තමන්ම කරපු දේ සැකෙන් ආයෙසරයක් කරන්න ඕන. බොහොම සන්තෝෂෙන් කරන්න. ඊයේ වෙච්ච එක ආහාරද වැරදිද? කායින්වත් ඇහුවට හරියන්නේ නැහැ. ඒක ඒ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා වඩුවා දැන් මේ පොළොව හදලා තියෙන වගේ තැනක මෙවනම් මැෂින් වලින් ගහලානේ තියෙන්නේ. නමුත් මේ ලී දෙකක් එකට වද්දන්න ගියාම ඒ ලී දෙකම හරියටම කෙලින් හිරින්න ඕනේ නැත්නම් වද්දන්න බෑ. දෙක උලන් ගිරි යනවා. ඉතින් ඒක හරියට ගානකොට ඒ වඩුවම තමන් ගාපු ලීය පිට කෙනෙක් බලන්න වගේ තනිය හැට තියලා බලනවා. බලනකොට යාට වෙනවා යම් යම් තැන්වල උස්මි ටිකක් තියෙනවා. ඉතින් ආයෙත් වට්ටලයට හිර කරලා අර උස්තෙන් ගහලා ආයෙ සැරයක් මේ තමන්ම ගහපු ලීය තමන්ම විවේචනාත්මක බලනවා. බල්ල බල්ල යත්ත තිබ්බාම එහා කෙළවරට යනකම් රිබන් එක වගේ පාරට ඇදිලා ගියා නම් එයා දන්නවා දැන් ඒක පට්ටලයි. මේක වන්දීමල සුදුසුයි. ඒ වගේ තමන්ම කරන වැඩේ මේ විවේචනාත්මක බැලීම නාස්තික ගත්තක් නෙවෙයි. ඒ මොකද එක සැරයක් වුණාට කද්දාකත් පිළිගන්න එපා. ඒකෝට ගාමේ මැනිකේ කිව්වට ආරච්චි මහත්තයා මුට්ටියට ගැහුව කතාව වෙනවා. ඉස්ලාම් දාන්නේ මුට්ටිය. ඕක ගැදුවට හරියන්නේ නැහැ. ඕ මුට්ටිය අයින් කළොත් ඔළුව දානකොට තමයි බලා ගන්න ඕන. අඩු ගන්න දෙකක්, තුනක්, හතරක්. බලන්න හැම තැනම සරුවචනාංශේ නමෝ තස්ස කිව්වත් තුන් සැරයක් කියන්න කියනවා. බුද්ධං සන්නං ගච්ඡාමි, ဒုတိယම්පි බුද්ධං සන්නං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සන්නං ගච්ඡාමි. හැමදේම මේ නැවත නැවත කියමන මේ කාලේ නාස්ති කිරීමක් නෑ. කවදාකවත් බෑ දැන් ඔබේ පාත්‍රය කලු කරනකොට අඩු ගානේ පස් සැරයක් එක සැරයක් කළු කරලා ඒක උඩ ආයෙ තල තෙල් ගාලා ආයෙ කළු කරලා ආයෙ තල තෙල් ගාලා ආයෙ කළු කරලා පස් සැරයක්වත් කළු කරුවට පස්සේ තමයි බාත්තරේ පාවිච්චි කරගන්නේ. මේ සිවුරක් පඳු ගන්නකොට එක සැරයක් පඳු ගෙවට හරියන්නේ නැහැ. පඳු ගාලා ආයෙ අවුවේ දාලා ආයෙ ගෙනල්ලා ආයෙ පඳු ගාලා ආයෙ ගෙනල්ලා ආයෙ පඳු ගාලා බෝම්බුතරයක් හොදලා පඳු ගෙවට පස්සේ තමයි මේක පටල වෙන්නේ. ඒ අර නැවත නැවත යදවුම හරහා කරන දේ බැරි දේ බැරිකම තමයි අපේ මේ ජීවිත කුලප්පුව. අපිට දැන් ක්ෂණික ඉන්දියාප්ප ඕනේ. 18 මාසේ පොල් ගස් ඕනේ. ඔක්කොම ඉක්මන් කරන්න පටන් ගන්න. ඉතින් ඒ ඉක්මනින් මැරලා යනවා. ඒ ස්වභාවිකයි නිල්ලන්නේ ඉක්මනින් හැමදේම. හැම එකම ඇක්සලරේටඩ් ප්‍රෝග්‍රෑම් දාලා තියෙන. ඉතින් ඒ ඇක්සලරේට් මරණයකට යනවා. වෙන දෙයකට මොනම තාලකින්වත් ඉවසන්න බෑ. ඉතින් මේ භාවනා කරනකොටත් ඒ ගතිය අවශ්‍යයි තමයි මොන මානසික தත්ත්වයට ආවත්. ඒකෙන් මහා ලොකු වෙනසක් පළවෙනි සැරේ වෙන්නේ දෙකක් කරන්න, තුනක් කරන්න, හතරක් කරන්න අන්තිමට සිද්ධ වෙනවා. ඔය සාමාන්‍ය ප්‍රමාණයක් සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැත්තේ හොඳයි. සියර සියක් නැති තත්ත්වයට මූල ධර්මානුකූලව එහෙම තැනක් තියෙනවා ඇත්ත. නමුත් යම් ප්‍රමාණයකට තියෙන්න ඕනේ. තිබුණ නැත්තම් පවතින්නේ නැහැ. ඔය අපේ අම්මා ඒ දවස්වල කිතුල් අකුරු හදනවා. ඔය කිතුල් අකුරු 100ට 100ක් කිතුල් අකුරු හැදුවොත් දී වෙනවා. ඔකට පිටි පොඩ්ඩක් දාන්න. මේ ඩල්ට්‍රේට් කරන්න දාන්න බාල කරන්න පිටි දැම්මට පස්සේ තමයි අකුරු බෑ හිටින්නේ. එහෙම නැත්නම් මේක දී වෙනවා. ඒ නිසා හැම දෙයකම මේ ලෝකේ පවතින හැම දෙයක්ම මාත්‍යක් තියෙනවා. 100 100 පිරිසුදු පිරිසුදු දේවල් තියෙනවා. තියන්න බෑ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට තමයි හිතපු தත්වෙන් තව සියුම් தත්වයකට ශූන්‍යතාවයකට අඩු කෙලෙස් ඇති தත්වයකට තමන්ගේ ඉන්දිය ධර්ම වැඩෙන தත්වේ තමන් බලනවා මිස ඒකම නැවත නැවත බලනවා මිස මම අහවල් தත්වයටපත් උනායි කියලා ප්‍රකාශ කරපු දවසේම ඒක කැඩි කැඩීම දුකක් වෙනවා කොයි වෙලාවක ප්‍රකාශයක් කරොත් එම මොන්න මම මට දැන් සද්ධාව හරි ගියා මට සීලිය හරි ගියා මට පළවෙනි ධානය හරි ගියා මට නිවර්ණ අයින් කරන්න පුළුවන් වුණයි කියලා. ඔය කියන එක වචනයකට අපේ මේ සබහා ධර්මියෝ හිත වාංගු වෙන්නේ අනිත් දවසේ නොසෑම නදහවදුර පට්ටපඳුරු වැඩක් කරනවා. අර කියන දෙයට හිටින්නේ නැහැ. එනිසා වෙන්න පුළුවන් කියන්නත් පුළුවන්. හැබැයි ඒක එච්චරම මේකමයි සත්‍යය. අනික ඔක්කොම බොරුයි කියන මට්ටමට යන්න එපා. එනිසා බුදුජානනාංශය සඳහන් කරනවා. දෙනකින් කිරි ලැබෙනවා. කිරි වලින් දී කිරි ලැබෙනවා. දී කිරි වලින් බෙන්දරු ලැබෙනවා. බෙන්දරු වලින් ගිතෙල් ලැබෙනවා. ගිතෙල් මණ්ඩ ලැබෙනවා. මේව සරුවචනන්සේ පාවිච්චි කරනවා. හැබැයි මේ වචනේ අල්ලගන්නේ නැහැ කියලා. සරුවචනන්සේ පරාමර්ශනය කරන්නේ වචනේ පාවිච්චි කරනවා. මේව ලෝක විවහාර. ලෝක සාමාන්‍ය. ලෝක ප්‍රඥප්ති. එනිසා ඒ වගේ ස්ථිර වචන හදපු ගමන් අර හිතපු දේ කියපු දේ හිතියේ නැතිවීම ඒකේ තියෙන චපල භාවය අන්තිම අපිට ආතතියක් වෙනවා. ඒ නිසා අපි කතා කරන දේ කතා කරන්න ඕනේ. මට මේ වෙලාවේ නම් මේක මෙහිමයි වැටේ. නමුත් මේක ස්ථිරධාරව කරන්න මම තව ටිකක් කරලා බලන්න ඕනේ. මේක බෑනේ අද අරයට ඉස්සලා මෙයා ඉස්තර වෙන්න ගියාම නැති ಗುಣ කියා ගන්නට නැතිලත් තියෙන. එතකොට මේ භාවනා වෙදී මේ සංඥාවල ඇති වෙන වෙනස්කම් මත ප්‍රකාශ කරන්න ගියොත් මම අද මේක ලැබුණා අරීමේ කියලා ඒ කියපු නිසා මේක අව탁සීරු වෙනවා. ඒක නැත්තම් ඒක මාත්තු වෙනවා. ඒක එහෙම ධ්‍යාන නැවත නැවත නැවත නැවත කරනවා කියන එක කොච්චර කොච්චර ගැඹුරක් තියනවද කියනවා නම් සරුවචනාංශේ බුදු වුණාට පස්සෙත් භාවනා කරා. කාටද කියන්න පුළුවන් දෙයි කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග 13ම රැක්කා. රහත් වුණාට පස්සෙත් රැක්කා. තමන් ළඟට එන ඔක්කොටම ගා 13ම රකින්න නැත්නම් මං ගෝලයක් විදිහට බාර ගන්නෑ කියලා. කවදාකවත් මේ කියා පාන්න ගියේ නෑ. දැන් මගේ වැඩ ඔක්කොම ඉවරයි. මොකද තමන් දන්නවා මේ දරත කය පවතින තාක්කල් මේ සලායතන දුක පවතිනවා. එතින් දෙනකන් අඩු කරනවා මිස මේ ජීවත් වෙද්දි මේ සලායතන දුක නැති වෙන්න හදනවයි කියලා කියනවනම් ඒක නිකන් මූල ධර්මානුකූලව කේවල පරිසුද්ධ භාවයක් බලාපොරොත්තු වෙනවා. ඒක කරන්න බෑ. මේ සාපේක්ෂ පරිසුද්ධ භාවයකට අපි කැමති වෙනවනම් Tamandම තමයි Tamanගේ ඉතිහාසය මතක් වෙන්නේ මම මෙන්න මෙහෙම කාලයක් තිබ්බා. මම සතිය කියන එක අහලවත් නැහැ. ඊට පස්සේ මට මතක් වුණා මේ සතිය කියලා දෙයක් තියෙනවා. මම උත්සාහ කරා. ඔන්න ටික කාලයක් යනකොට මට සතිය එන්න පටන් ගත්තා. ඔන්න සතිය එනකොට මට තේරෙනවා. ඒ අනුව මට එක දෙයක් කාර්මුණක් වශීකරණ ඉන්න පුළුවන්. ඉස්සල්ලා නම් එහෙමත් බෑ. බයිසිකලයක් පදින්න පුරුදු වෙන කෙනෙක් වගේ කෙලින් යන්න බෑ. දැන් ඔන්න මට යන්න පුළුවන්. ඒ යන්න පුළුවන් යනකොට යනකොට තමයි බයිසිකලේ යනකොට යනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ කතක් අතහැරලා යන්න පුළුවන්. තවත් එහාට යනකොට තමයි අත් දෙකම අතහැරලා යන්න පුළුවන්. ඉතින් කාටරි කිව්වොත් මට කියලා දෙන්න අත් දෙක අතහැරලා බයිසිකල් පදින්න හැටි කියලා උගන්වන්න කියොත් එහෙම කන රත් වෙන්න ගන්න ඉස්සෙල්ලා බයිසිකල් බදලා හිටපන් යකෝ ඊට පස්සේ තමයි අතක් අතහැරලා කරන්න පුළුවන් ඊට පස්සේ තමයි අත් දෙකම අතහරින්න පුළුවන් වෙන්නේ එකින් එක එකින් එක තියෙන මේ සාපේක්ෂ භාවය බුදුරජාණන්සේගේ ධර්මේ පුරාවට තියෙනවා කිසිම තැනක කළු ලෑල්ලක චෝක් කැල්ලක් කරන ඕක කියලා දෙන්න බෑ ඒකේ තියෙනවා මහ විවිධාකාර පැතිකඩ හැබැයි ඕන කෙනෙකුට නිහතමානීව ඕනම කෙනෙකුට අහිංසකව තමන් කරපු දේම නැවත නැවත කර කර බලන්න පුළුවන්. ඒකරි කිසි කෙනෙක් පහත් කළ සලකන්නේත් නැහැ. මේ ප්‍රත්‍යක්ෂණය පිළිබඳව වෙන වෙන කිසිකට අභියෝග කරන්නත් බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් තමන් භාවනා කරනකොට තමන් දන්නවා හොඳට මගේ හිත බොහෝම ඉක්මනට විවේක තැනකට යනවා. නමුත් අදත් ඉඳගත්තට පස්සේ කවදාවත් භාවනා කරපු නැති කෙනෙක් විදිහට කවදාකවත් හුස්ම දැකුව නැති කෙනෙක් විදිහට ගිහිල්ලා අර හිස්තැනට ගිහිල්ලා හරි. අන් ඊයේත් ගියා. අදත් යන්න පුළුවන් දැන් ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි සතුට මාත්‍රයක් තියෙනවා. ලැබිලා තියෙන හිස්තැන. එයා දන්නවා හිස්තැනට යන්න පුළුවන් කියලා. ඒකෝට දන්නවා මේ දැන් මේ මිනිස්සයා මන්තය කිව්වට ගෑනු කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. මොකක් සඳහාද භාවනා කරන්න කියලා ඇහුවොත් මොකාටවත් අල්ලන්න බෑ. ඒක නිසා දෙවියොත් ප්‍රඥොත් වඳිනවලු නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පි නිස්සාය ජායති ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ මනුස්සයා මොකටද භාවනා කරන්න කියලා මට තේරෙන්නේ තේරෙනවා නම් තුච්චයි අල්ලන්න පුළුවන් ප්‍රතිඵලයක් සඳහා භාවනා කරන හැම එකක්ම තුච්චයි. මොකක්ද නෑ කරන විදිහට කරන ලැබුණත් පස්සේ හම්බෙන්නේ මොකුත් නෑ හිස්තනක් තමයි කරනවා. බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචර ඒකග්ග විසාන කප්පෝ යමක් යමක් සේවනය කරනවා නම් යමක් යමෙක් භජනය කරනවා නම් ඒ මනුස්සයා මොකද්ද අර්ථයක් ඇතුව තමයි කරන්නේ. අර්ථය කියන්නේ ලාභය. අපි කියනවා ඒකට කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියලා. අපි මේ කරන හැම ඉතිවිල්ලක්ම හැම වචනයක්ම හැම ක්‍රියාවලියක්ම මොකද්ද එකක් සම්පූර්ණ කරගන්න කරන්නේ. ඒ කරන්නේ අත්තට්ඨ ප්‍රඥා කියලා කියනවා. අත්තට පඤ්ඤා කියන එකට තේරුම් ගන්න තියෙන අර්ථ ශාස්ත්‍රයේ සඳහා රුපියල් සඳහා අත්තට පඤ්ඤා අසුචි මනුස්සයා එහෙම ප්‍රයෝජනයක් සලකලා වැඩ කරන මනුස්සයා අසුචි ඒ මනුස්සයා ඒක ලබා ගැනීමට නොකරන පහරකමක් නැහැ නොකරන චපලකමක් නැහැ අත්තට පඤ්ඤා අසුචි මනුස්සයා නික්කාරණා දුර්ලභාජ්‍ය මිට කරන්නේ ශාසනය වෙනුවෙන් භාවනා සඳහා කිසියම් බලාපෑක්ෂාවක් නැතුව නිස්කාරණය කියන වචනේ පාවිච්චි කරන්නේ. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත එහෙම කට්ටිය හොයන්න අමාරු. ඒකෝචරේ කග්ග විසාන කපේ නිසා සෙනගත් එක්ක ඉන්න එපා. ඔය හැම කෙනෙක්ම න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. උඹ ගිහිල්ලා කංග වේනගේ තනියඟ වගේ පැත්තකට වයන් කියලා තියෙනවා. ඉතින් ඒක සිද්ධ වෙනවා මේ භාවනා ඊටාම කෙලස් බහුල තත්වයක ඉඳලා කෙලස් අඩු තත්වයට යනකොට තමන් මාතංගනම් හස්ති රාජා වගේ කොච්චර සෙනග මැද හිටියත් Taman ඉන්නේ Tamanගේ විවේකේ. එහෙම නැත්නම් තනි කංග වේනගේ තනි අංග වගේ Tamanට උහුද කලාව තේරෙනවා. කාටවත් එක් කඩන්න බෑ. ඉතින් ඒක නිසා ඒ සඳහා කරන භාවනාවේදී කාට හරි තියෙනවා නම් මේ භාවනා කරන මේ ධානය ලබන්නයි කියලා. මම මේ භාවනා කරන මේ විපස්සනා ඥානය ලබන්නයි කියලා. මම මේ භාවනා කරන ආවල් භාවනා මේ මාර්ගාංගේ ලබන්නයි කියලා. එහෙම තමයි අපි පටන් අරගන්න. නමුත් ඒ ඒ පැතීමම අර තමන්ගේ ක්‍රියාවලියේ තියෙන පිරිසුදු බව නැති වෙනවා. ඒ කිරීම සඳහා කරන්න. ඉතින් දවසක් ඒ බුදුජානනාංශයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ දෙවියෙක් බලහන් ඉඳලා ඉඳලා ඉඳලා ඇවිල්ලා අහනවා නන්දසි සමන මහානඹ සතුටු වෙනවද බුදුහාමුදුරණන් කිං ලද්දා වූසෝ මට මොනව ලැබුණට සන්තෝෂ වෙන්නේ. ඊට පස්සේ යනවා සෝචසි සමන ශ්‍රමණඹ කනගාට වෙනවද? මගේ මොනව නැතුණයි කියලා මං කනගාට වෙන්නද කියලා බුදුහාමුදුරු අහනවා. එහෙනම් නේවනන්දති න සෝචති ආ ඒක ටිකක් ගැලපෙනවා. ඒ කියන්නේ මොකක්ද හතුරුකුත් නැහැ කනගාටුකුත් නැහැ. දැන් බුදු වෙලත් බුදුහාමට උහුණු විජ්ජත් තරම්වත් දෙයක් හම්බෙලා නැහැ. මොකක්වත් නැති වෙලත් නැහැ. දැන් අපි භාවනා කරන්න යන්න ගියාම කියන්නේ අපෝ මේ gedara dori වැඩ කරගෙනවත් ඉන්න වෙලාවක් නැතුව ඉන්න ඕක කරලා හරියන්නේ නැහැ නෑ නෑ එන්නකෝ පළවෙනි ධ්‍යාන දෙන්න එන්නකෝ දෙක දෙන්න තුන දෙන්න ඉතින් ඒකට පෙළඹෙනවා මිනිස්සු ඒක ගැන අහන්න එපා මොකද අපේ හිත හැදිලා තියෙන පරිණාමයේ හැටියට තව එකෙක් ඉක්මන් කරගෙන යන්න ඉතින් මේ කතාව ඕලාරි කත්ත පැටලාවට යනකම් මේ කතාව ඇත්තට ඕලාරි ගත්ත පැටලාපේ ඉඳලා මනෝ මේ මනෝමය අත්ත පැටලාපේට යනකොට තේරෙනවා අපි මේ මහන්සිල වැඩ කරන්නේ මොකක් හේතු කරගෙනද කියලා. ඊට පස්සේ එතනින් අරූපී අත්ත පැටලාපේට යනකොට තමන්ගේ තකතිරු කණ්ඩික, චප්පල කණ්ඩික, වංචනික ගති ටික ගොජ්ජ දාන්න පටන් ගන්නවා. ඒක තමයි අපේ කයේ හිතේ විචා විකාර ගති පහළ වෙන්න පටන් අරගන්නේ. ඒක හොඳයි. ඒක හොඳයි. මම මේ භාවනාවට මෙහෙ වෙන්නේ භාවනා කරන්න මෙහෙ වෙන්නේ තණ්හා මාන දිට්ඨිය වලින් විතරයි. තණ්හා මාන දිට්ඨි තියෙනකන් මේක පදිනවා. නමුත් එන්නේ එන්නේ මේක ගෙවෙනකොට මං කියන්නේ භාවනා තැර දාලා යනවායි කියලා. එයාට තේරෙන පටන් ගන්නවා මම මෙතෙක් නන්නම් ක්‍රියා කරේ අසවල් අසවල් දේ ලබන්න දැන් දන්නවා. ඒ පතන පැතිවමම මං කරන මේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවට බාධාවක්. ශ්‍රේෂ්ඨ ක්‍රියාවට අව탁සේකුවක්. ඒ නිසා මම මේ කිරීම සඳහාම කරනවා. මොකද මට තේරෙනවා මේ කරනකොට කරනකොට සත්පුරුෂයෝ මට හම්බ වෙනවා. සද්ධර්මය ඇහෙනවා. මම කවුරු සන්තෝෂ කරන්න කරනවා නෙවෙයි. මං අහවල දෙය ලැබුණා කියලා සතුටු වෙන්නේත් නැහැ. එහෙම අවස්ථා පහු කරලා තියෙනවා. ඉස්සරහට යන්න යන්න වෙනේව සංඥා නාසඤ්ඤා වගේ නාසඤ්ඤා යතනෙ වගේ කියන මානසික தത്വයේ තියෙන්නේ හිත වර එක සංඥා තියෙනවා. වර එක සංඥා නැහැ. දෙකම බලනිනවා. තියෙනවා හොල්මනක්. තියෙනවා හීනයක්. තියෙනවා මිරිඟුවක්. තියෙනවා ලාලිත්‍යයක්. තියෙනවා වැලි මාලිගාවක්. ඉතින් ඔකට ඔච්චර නටන්න ගෑ ගන්න දෙයක් නැහැ කිව්වහම අපිට තේරෙන පටන් ගන්නවා මෙතෙන් එනකන් අපි මීට වැඩිය පහත් දේවල් වලට කොච්චර අඬ සරුවල් කරලා තියෙනවද. ඒ නිසා මේ ඕලාරිකත්ව ප්‍රතිලාභේ තබා මනෝමයත් ප්‍රතිලාභයට ආපු වෙලාවක මනෝමයත් ප්‍රතිලාභේ තබා අරූපී අත් ප්‍රතිලාභයට එනකොට තියෙන අපේ හිතේ කොච්චරක් ඇතුලේ පිරිසිදු දඹරත් කරන වගේ නිවනක් තියෙනවා. අපි අල්ලන්නේ අර පට පිටපොත්තේ ලෙල්ල විතරයි. අපිට කවදාකවත් හිතෙන්නේ මේ දඹරත්තරණකගේ තියෙන පිරිසිදු ඇතුලේ තියෙනවා ඒ කාටක මනින්නත් බෑ ඒක මම කියන්නත් බෑ ඒක තණ්හා කරන්නත් බෑ ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං තං අසුතවතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදා මහණෙනි හැම කෙනෙකුගේ හිත ප්‍රබස්සරයි හිත කියන්නේ ප්‍රබස්සර දෙයක් නමුත් මේක පිටින් ආපු ආගන්තුක උපක්ලේශ නිසා කෙලසිලා තියෙනවා ඉතින් කවුරු හරි හිතුවොත් මේ පිටින් කෙලෙසලා තියෙන උපක්ලේශන බලනකොට මේක උපක්ලේශ විතරමයි මේකේ තියෙන්නේ. මේක කෙලෙසිච්ච එකක් කියලා. එහෙම නැත්නම් Taman ගැන අව탁සීරු කරනවා. දාහ පරිලහ ගැන කතා කරන කෙනා ප්‍රමෝදය දන්නේ නැහැ, ප්‍රීතිය දන්නේ නැහැ, සති සම්පජඤ්ඤය දන්නේ නැහැ, පස්සද්ධිය දන්නේ නැති කෙනාට පේන්නේම Tamanගේ තියෙන අඩුපාඩු. ඒ මනසට පේන්නේ අනුන්ගේත් අඩුපාඩු විතරයි. එහෙම කෙනෙකුට කවදාවත් සමාධිය හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලෝකයේ දිහා නපුරු සංඥාවෙන් වැරදි සංඥාවෙන් බැලුවොත් යාර සමාධියක් එන්නේ නැහැ. ඒත් එක්කම යට තියෙන සූත්‍රය සඳහන් කරනවා පබස්තර මිදම් බික්ක වෙච්චිත්තා ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා තං සුතවතු අරිය ශාවකෝ ජානාති. අහනි මේ හිත ඇතුළෙන්ම බොහොම දබරතරන. ඒක ප්‍රසාද ජනකයි. ඒකේ හැම හැකියාවම තියෙනවා. නමුත් අර පිටින් ගෑවිලා තියෙන කච්චලේ මඩ තට්ටුව මලකඩ නිසා පේන්නේ මේක මලකඩ කාපිකක් කියලා. සුතවත්ාර්ය ශාවකයා බුදුබණ ආපු එක දන්න මේ පිටින් කච්චල් තිබුණාට මේක ඇතුලේ දඹරත්තරණක් තියෙන්නේ කියලා එයාට භාවනාව හරියනවා. මොකද එයා භාවනා කරන්නේ හැකි සංඥාවේ. කොහොමදත් ඇතුලේ පිරිසුදු තියෙනවා. අන්නේ ඒ බවට Taman තුල Taman මේ මෙච්චර සිල්පද කැඩිලා ඇති, හිත නරක වෙලා ඇති, හිත නරක කරන නමුත් ඔක්කොටම සමාව ලැබෙනවා. මට නිවන් දකින්න පුළුවන්. මම මේක කරනවා. ඒක මේ පිටින් ගත්ත දෙයක් නෙවෙයි. ඇතුලේ තියෙන එකක් කියලා සංඥා වෙන්න කොච්චර කල්යයිද කියලා හිතන්න. 1956 කරපු සමාජ ගවේෂණයක ඒ සුද්ධ ලියලා තියෙනවා 56 වෙනකොට කියලා තියෙනවා භාවනාව නැහැ කරන්න බෑ කරනනම් අරණ්‍යගත වෙලා පැවිදි වෙන්න ඕන නැත්තම් බෑ ත්‍රිපිටකයේ ඔක්කොම දැනගෙන තියෙනවා සීලය 100%ක් සම්පූර්ණ වෙලා තියෙනවා කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් වෙන චතුරාර්යක භාවනා විතරයි මේ කාලේ විපස්සනා කරන්න බෑ ඔන්නේ උපමාන පහක් තිබිලා තියෙනවා 56 වෙනකොට 56න් පස්සේ අවුරුදු 50කට පස්සේ මේ මිනිසයා ලංකාවේ බුද්ධ ශාසනය පිළිබඳව විපස්සනා මේ වැඩිම අවුරුදු 50ක් කියන පොතේ ලියලා තිනවා දැන් අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඕනේ නෑ භාවනා කරන්න පුළුවන් කියලා කාලයක් ඇවිල්ලා තියෙනවා දැන් මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ නෑ ගුරුවරයා කියන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික රකින්න නම් කරන්න පුළුවන් 100ට 100ක්ම සීලය අවශ්‍ය නැහැ. තිබුණට වැඩිය සීලය හොඳ නම් අද ඊට වැඩිය වැඩේට බයින්න පුළුවන්. කරනවා නම් කරන්නේ චතුරාර්යක භාවනා විතරක් නෙවෙයි අද විපස්සනා කරන්න පුළුවන්. අද නිවන් දකින්න පුළුවන් කියන හැඟීම දැන් සිංහල ඇතුළේ තියෙනවා. ඒ නාකි ටිකට තේරෙන්නේ නැති මම මේ කියන එක. අපි මේ අවුරුදු 40ක් තුල ඉන්නකොට ඉස්සර මෙහෙම භාවනාවක් තිබුණේ නැහැ. මෙහෙම මේ කාලේ හරියට ධානයක්වත් කමටහන් දෙන්න පුළුවන් කෙනෙක්වත් විපස්සනාවක්වත් නිවනක්වත් තිබුණේ නැහැ. ඉතින් මේ තියදී අපි කොච්චර පශ්චාත්තාප වෙනවා රට පිටිපස්සට යනවා රටේ සදාචාරය නැති වෙනවා මේ මේම જાති වෙනවයි කියලා අර හැම එකම කරන අකුසලේ සමාදන් වෙනවනේ. ඒ ඔක්කොම පැත්තකට දාන්නකෝ අපේ ජීවිතවලට ලැබිලා තියෙන එක බලන්නකෝ. දැන් මේ වෙලාවේ ගෙදර හිටියනම් පොල් ගන්න වෙන්නේ. හාල් කරන වෙන්නේ ආච්චිට. ඒක මතක නෑ. අනේ මේ ඉඳගෙන උට කකුල් රිදෙනවා අප්පා. මේ ළඟ ඉන්න එක නම් කහිනවා අප්පා. අනේ මෙව ඇහෙනකොට බයිලා. තරහ වෙන්නවක්වත් විහිළු කරන්නවත් නෙවෙයි මම මේ කියන්නේ. මේ ගමන යනකොට තමන් කරන වැඩේ පිළිබඳව තමන්ට ආත්ම විශ්වාසය එන්න කොච්චර බලි පිළි නරබිලි සවුබිලි රූපිත රූප පූජා කරන්න වේද ඒ ඔක්කොම කෙරුවට පස්සෙත් හම්බෙන්නේ මොකද්ද? ආත්ම විශ්වාසය විතරයි. ඒක තිබිච්ච එක. නැති වෙච්ච දෙයක්වත් නැහැ. මේකට කියනවා මිනිහාගේ පරිණාමය කියලා. මේකට කියනවා අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බඩපත් වීම කියලා. මේකට කියනවා සති සම්පජඤ්ඤේ රජ වෙනවයි කියලා. එනිසා උන්දුවර බලන්න මේ භාවනා කිරීම නිසා මොනම ප්‍රතිඵලයක් ගන්න මම භාවනා කරනවා කියලා සතුටු වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤම් මේ කතන්ති නන්දති. මං පිනක් කරයි කියලා සතුටු වෙන මට මේ ලබන ආත්ම බුරියානි හම්බෙවා කියලා අයියෝ මොකුත් ඕනේ මට වෙන්න මම වෙන්න මේ දිහින සතෙක් මරන්න ඉඩ තිබුණා දැන් නැහැ. අන්නේ විදිහට තමයි මේ ඉන්න ඉදිරියට ඉදිරියන தත්ත්වය පිළිබඳ ප්‍රමෝදය කියන එක දන්නේ නැත්තම් මේක අර පොලියන්න පොතේ ලියලා තියෙන්නේ glad game. You must try to be glad. You must try to find a reason to be glad under any circumstance. උන් මේ භාවනාවම කරන්න ඕනේ නැහැ. මොකද්ද තියෙන්නේ? සතෙක් මැරුවේ නැහැ කියලා සතුටු වෙන්න. හොරකමක් කිරුවේ නැහැ කියලා සතුටු වෙන්න. කාමීත්‍යාචාර කිරුවේ නැහැ කියලා සතුටු වෙන්න. බුරු කේලම් හිසජන පරිසෝජන කිරුවේ නැහැ කියලා සතුටු වෙන්න. අන්තිමට කියනවා කිසිම චේතනාවක් කෙරුවේ නැහැ. නිකම්ම මැටි පිට තිබ්බා ඔය හිටියා. ඕකට සතුට වෙන දවස ආවට පස්සේ කවුරු හරි එයිද අපිට උඹල දකට දමලලා තෝ මොකක්ද කියන්නේ එහෙම නෙමෙයි කවුරු සතුට කියන්නේ මේම කියලා කියන්නේ එක එකක්වත් එන්නේ නැහැ මොකද අනික් බයියෝ ඉච්චරක් කරලා නැහැ කරන්නේ අපිට වෙලා තියෙන්නේ අපි කරන එක බුද්ධම විදියට සැක කරනවා මං කියන්නේ මං කියන්නේ මේ ඔටුන් බලඳින්නේ කියලා දැන් අපේ වැඩේ ඉවරයි කියන එක නෙවෙයි මේ අපි දැනට මේ කරගෙන යන එකේම සතුට මේ සංඥා සම්ප්‍රමාණයකට එනවා සම්ප්‍රාණයට එන්න යනවා මේ දෙකම සංඥාවක්ද කියන දැනගන්න එක නොදැනගන්න එක මනෝපුබ්බංගම දෙයක්. මනෝ දෙට්ටයි මනෝමයයි. මේක හුදු මනෝමූලික தත්වයක්. ඔකෙදි මේ එක එකනට රණ්ඩු කරනවා තෝතෝ වරපල කියන දෙයක් ඇත්තේ නැහැ. අන්නේ විදිහට එනේ එන සුකුම සංඥාව එතන එතන තේරුම් ගනිමින් ඒ දේ නඩත්තු කරන්න ඇත්තම ධර්තයක් පටලහයක් තියෙනවා නැත්තේ නෑ. නමුත් ඒක ධර්තේ පටලහය කියන්න එපා. මං හිතියට වැඩිය සුකුම සත්‍ය සංඥාවක ඉන්නවා. හිතුවට වැඩිය සූක්ෂම අත්භාවයකට යනවා. ආපහු යනවා ඕලාරික අත්පටල අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මට ආපහු කාගවත් උපදෙස් නැතුව මට මෙතෙන් එන්න පුළුවන් తত্ত্বය ආවට පස්සේ මේ මේ ජීවිතේදී කේවල පරිසුද්ධතාවයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව සාපේක්ෂව මේ ඇතිවිචි తত্ত্বය සතුටින් බුද්ධ විඳ අපිට තව කෙනෙකුට දෙන්න දෙයක් තියෙනවා. අපිට තව කෙනෙක් හදා බෙදා ගන්න දෙයක් තියෙනවා. මොකද මිනිස්සු මේ සතුට ලබන්නේ මේ භෞතික වස්තු වලින්. ඒගොල්ලෝ හිතනවා මේක ලැබෙන්නේ ලාභ, තත්කාර, සම්මාන, සිලෝක වලින් කියලා. අපි මේ ලාභ, තත්කාර, සිලෝක ඔක්කොම පැත්තකට දාලා යමක් නොකර සිටීමේ නැත්නම් චේතනාවක්වත් නොකර සිටීමේ අපි මේ ලැබෙන සතුට අපිට දී ගන්න පුළුවන් නම් කාට හරි. තව කෙනෙක් එක හදා බෙදා ගන්න පුළුවන් නම් තේරෙයි මේක මේ බවට හිතවත් හදන්න කොච්චර කල්යයිද කියලා. මොක්කාවත් විශ්වාස කරන්නේ මේ සතුටට මූලික ශක්තිය තියෙන ඇතුලේ කියලා. ඔක්කොමලා හිතන්නේ ඒක තියෙන්නේ මේ ජනාධිපතිතුමාතේ ඇමරිකන් ජනාධිපතිතුමාතේ එහෙම නැත්නම් ග්‍රහ ලෝකයක එහෙම නැත්නම් සර්බබලධාරී දෙවියන් වහන්සේ ඇති කියලා අර තමන් හීනමානයකට දාගන්න යුගයක බුදු කෙනෙක් ඉපදිලා තාම මේ මේ සාරිපුත්තු සාංශගේ නව අනුභව විහාරය ඉවර වෙන එක නෙවෙයි තියෙන්නේ මේ සඳහන් කරලා තියෙන මේ භවග්ගය කියලා කියනවා මේකට එහෙම නැත්නම් සංඥග්ගය කියලා කියනවා මෙතෙන්ද එනකොට ඒ කොච්චරක්නම් తాවකාලිකව තමයි කොච්චරක්නම් කෙලස් කැපෙනවා ඒ කැපිච්ච தත්ත්වයේ සාපේක්ෂව සලකලා බලලා ආයෙත් කෙලෙසෙයි මං ආයෙත් මේක නැති කරනවා ආයෙත් කෙලෙසෙයි ආයෙත් මේක නැති කරනවා කියලා එනේන වෙලාවේ මේ කටයුතු කරන්න ගියොත් ඒකට එයින් ලැබෙන පරිචය, එයින් ලැබෙන අත්දැකීම කාම කොහොමඩක් අපතම් බල්ලා කියවලා ගන්නත් බෑ. වෙන පිනක් කරලා ගන්නත් බෑ. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩේදී බොහෝ දෙනා මේ කියන தত্ত্ব වලටපත් වෙලා තියෙනවා. ආයසරයක් ඕලාරික தত্ত্ব වලට යනවා. ආයෙත් පිරිසුදු தত্ত্ব වලට යනවා. ඉතින් අපි මෙතෙන් ගියොත් මම දැන් මෙතන ඉන්නේ කියලා ස්ථාවර කරන්න ගිය ගමන් ඒකම අපිට අපිට කැපෙනවා. අපිට කියන්න දෙන්නේ මේව වෙනස් වෙන දේවල්. බුද්ධ ඥානසේ කිව්වාගේ මේක ලෝක සාමාන්‍යයි. ලෝක වෝහාර. එහෙම නැත්නම් ලෝක පඤ්ඤාති. කියනවා තමයි වෙලාවකට මට හොඳටම මේ මොනවාක්වත් අද්ද ගන්න බැරි හිතන තිබුණා මේ පහුවෙන්ද මෙන්න ගෑනිට ගහනවා. වෙන්න පුළුවන්. අපි හිතනවා නෑ එහෙම වුණාට පස්සේ ආයෙ එහෙම දෙයක් වෙන්න බෑ නෑ වෙන්න පුළුවන්. මොකද මේ හිත එතෙන් යනවා. හැබැයි ආයෙසරයක් ඒ මොන හරි ජඩ වැඩක් කරපු මෙතෙන් එන්න බැරි නෑ. නැවතත් පිසුත්තාවට එන්න පුළුවන්. මෙන්න මේ දෙක අතර මේ වෙනස් වීම භාවනා නොකරන කෙනෙක් කවදාත් බලාපොරොත්තු වෙන්නේත් නෑ. අනුකම්පා කරන්නේත් නෑ. අනුකම්පා කරන්න පුළුවන් වෙන්නේ ඊට වැඩිය සතිය වඩපු කෙනෙකුට විතරයි. කුටිම්ම තමන්ට තමන් අනුකම්පා කිරීම. මේක කවදාකවත් කේවල පරිසුද්ධ භාවයට යන්නේ නැතුව තමන්ගේ පුළුවන් ශක්තිය එnde ende ende සාපේක්ෂව ශූන්‍යතාවයේ බුදුරජාණන්සේ සඳහන් කර තියෙන හැමදාම සාපේක්ෂ ශූන්‍යතාවයක් තියෙනවා. කේවල පරිසුද්ධ ශූන්‍යතාවයට යන්න බෑ. කෙලෙස් නැති තත්වයකට යන්න පුළුවන් බව සහතික කරන්න පුළුවන්. ක්ෂණ මාත්‍ර වශයෙන් හැබැයි ආයතරයක් කෙලෙසෙන තත්වයකට යනවා. ආන්නේ දෙකම තියේදී නිචපත භාවනා කිරීම නැතර කරන්නේ නැතුව දිගට යමින් දැනගන්න මේ தত্ত্ব බොහොම తాවකාලික දේවල්. නමුත් සතිය භාවනාවට එන්නේ ඉස්සලා අපි හිතුවේවත් නෑ අපිට මෙතෙන්ට යන්න පුළුවන් වෙයි කියලා. දැන් අපිට තියෙනවා ඒක සාහිත කිරීම සඳහා නැවත නැවත කිරීමේ කටයුත්තක් මොකද මේ නේව සංඥා නා සංඥායතනය කියන ඊටාම සුකුම தત્ත්වේ පවා භවයේ ඇතුලේ කරගෙන. තාම භව චක්‍රේ කඩලා ගියේ නෑ. භව චක්‍රේ කඩලා යන්න ඊගාට තියෙන මේ සංඥා වේදිත නිරෝධයට යන්න මේක හරියට ස්විමින් pool එකේ අර ඩයිවිං බෝඩ් එක අකට ගියා වගේ. ඒකේ ඉඳලා තමයි අපි පිනුමක් ගහලා පණින්නේ. එතෙන්ද ගියාට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ක්‍රමයෙන් ගෙවන් කරමින් ආය කෙලසෙමින් ආය ගෙවන් කරමින් ආය කෙලසෙමින් යන ගමනේදී ඒ ඇති වෙන ඒ ඇති වෙන පුරුද්දක් තියෙනවා. කෙලස් තිබුණත් භාවනා කරනවා නොකෙලස් තිබුණත් භාවනා කරනවා. අන්න ඒ වගේ භාවනා කිරීම පිළිබඳ ඇතිවෙච්ච හුරුවක් ඌරුවක් පුරුද්දකින් තමයි මෙතන ඉඳලා නේව සංඥා සංඥා නිරෝධ තත්ත්වයට යන්න පුළුවන්. ඒක කවදාකවත් හිතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක කෙරෙන්නේ මේක කර කර කර කර කර කර ඉන්නවා දහස්වර කර කර ඉනකොට දන්නේම නැතුව අර ඇබ්බැහියට නරක වැඩ කරන මනුස්සයාට පස්සේ පස්සේ කල්පනා කරන්න ඕනේ නැහැ නරක වැඩේ කරන්න. ඒ වගේ හොඳ වැඩ කරන මනුස්සයාටත් මරණ මොහොත වෙනකොට කොයි අරමුණ ඉස්සරහට එයිද කියන එකේ බොහෝ විට හොඳ එකක් එන්න තියෙන ඊට වැඩියි. අන්නේ වගේ දෙයක් මැරෙන්න ඉස්සෙල්ලා මේ නේව සංඥා නාසඤ්ඤා යතනෙන් ඊගාට තියෙන සංඥා වේදේච නිරෝධයට යනකොට ඒ හිතාපතා හිතලා මතලා කරන එකක් නෙවෙයි. ඇබ්බැහියට යන එකක්. ඒ නිසා මේ ඇබ්බැහියට යන්න ඕනේ පසුබිම සකස් කිරීමට අපි කියනවා හේතු සම්පාදනය ඉතින් යනවා බලනකොට මේ නේව සංඥා නා සංඥායතනය සංඥා වේදේ නිරෝධයට මෙහා පැත්තේ තියෙන ඒකට හේතු අතින් ගොඩාක් දියුණු තත්ත්වයක් කියලා සතුට වෙන්න පුළුවන්. නමුත් මම නැවතත් කියනවා මේක මේ සමත භාවනාදී සඳහන් වෙන විදිහට ධානා වශීකිරීමක් නෙවෙයි. Tamange අරමුණ giving ගෙවන් කෙරුවට පස්සේ මේ සංඥාව මේ වශයෙන් යන ගමනේ පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ඉතින් ඒක නැවත නැවත වඩමි. අර ඊගාවට වෙන අහම්බෙන් වගේ සංඥා වේදිතය නිරෝධි දැකීම සඳහා මේ යන ගමනක් අපිට තියෙන්නේ. ඒකෙදි ප්‍රමාණ කරන්න එපා. දිගින් දිගට වඩාගෙන යන ගමනට මේ ධර්ම දේශනාවත් හේතුවක් කාරණාවක් එහෙම නැත්නම් ඉන්දිය ධර්ම වර්ධනයේ පිට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාර සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා